නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති භාවනා බහුලී කතා ආනාපාන සති සමාධි භාවිතෝ බහුලී කතෝ සන්තෝ චේව පනීතෝ ච අසේචන කෝච සුඛෝ ච විහාරෝ පන්නුප්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තරදාපේ කිලූප සමේකීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන සතිය කර්මස්ථාන භාවනා විවරණේ කරමින් දේශනා කළ මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රයෙන් පාඩයක් මේ ප්‍රකාශ වුණේ. ආනාපාන සති සමාධි දෙක්ඛවේ භාවිතෝ බහුලීකතු මහණෙනි ආනාපාන සති සමාධි භාවිතාව කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් සන්තෝචේව ශාන්තදවන්නේය පනීතෝචේ ප්‍රණීතද වන්නේය අසේචනකෝ චේ ස්වභාවයෙන්ම මధుර දවන්නේය සුඛෝච විහාරෝ සැප විහරණයක් දවන්නේය uppannuppanne ච උපනුපන්නා වූ පාපකේ අකුසලයේ ධම්මේ ලාමක අකුසල ධර්මයන් ථානසෝ අන්තරදාපේති රූපසමේති ඒ ඒ තනදීම අතුරුදාන් කරයි සංසිඳුවයි මේකයි කෙටි තේරුම මේ සූත්‍ර පාඨයේ එහිදීම සඳහන් කොට වදාලා ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලීකත සත්‍ය බුද්ධංගේ පරිපූර්ණේති සත්‍ය බුද්ධංගා භාවිතා බහුලීකත විද්‍යා විමුක්ති ඵල සච්චිකිරියා හෝති ආනාපාන සති සමාධිය භාවිත බහුලීකృత කරන ලද්දේ නම් එමඟින් සතිපට්ඨාන සතර පරිපූර්ණ වෙයි. සතිපට්ඨාන සතර පරිපූර්ණ වීමෙන් සප්ත බොජ්ජංග ධර්ම පරිපූර්ණ බාටපත් වෙනවා. සප්ත බොජ්ජංග ධර්ම පරිපූර්ණ වීමෙන් ත්‍රි විද්‍යා අෂ්ට විද්‍යා සහිත විද්‍යා සම්ප්‍රත්‍ය සතර මාර්ගඥානත් ආරි සත්‍ය අවබෝධයෙන් ලෝකෝත්තර ඵල සාක්ෂාත් කිරීමක් සිද්ධ වෙයි කියන එක මේ සූත්‍ර පාඨය සඳහන් වුණා. තින්නතුනි අද උදෑසන සිට තින්නතුන් මේ ආනාපාන සතිය සමග යෙදුණා. මේ ආනාපාන සතිය කියන භාවනාව මහා පුරුෂ භාවනාවක්. ලෝතුරා බුදු වෙන සම්මා සම්බුදුරයන් වහන්සේලාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති කර්මස්ථානයයි. එනිසා මේකට කියනවා මහා පුරුෂ භාවනාව. සිද්ධාර්ථ ගාතම සාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේද පස්සේ මාස 5කදී හරියට වප්පෝය දවසේ වප්මඟුල් නුලලේදී ධම්මගස් සේවනයේදී ප්‍රථම කොටේ කාගේවත් උපදේශක් නොමැතිව ආනාපාන සතියෙන් ප්‍රථම ඥානෙ ඉපදෙව්වා. ඒ ආචාර්ය කවුරුත් බුද්ධ චරිතය ගැන දන්න අය දන්නවා. එවැගේම බුදු වෙන බෝධි මූලයේදීද තමන් වහන්සේ අෂ්ට සමාපත්තිලාභීව සිටියත් පදනම් කොට ගත්තේ ආනාපාන සති කර්මස්ථානයයි ආනාපාන සති කර්මස්ථානෙන් රූපාත්‍ර ධාන සතර උපදවන ඉතිරි අර්පණා කර්මස්ථාන දිනම සම්පූර්ණ කළා එතන දේශනා පාළියේ තියෙන කෙටියෙන් නමුත් මේ භාවනා මාර්ගයේ හඳුන්වනකොට පැහැදිලි වෙනවා දස කසින දස අසුබ කායගත සතිය බ්‍රහ්ම විහාරේ කියන ඉතිරි භාවනා සියල්ලම කර්මස්ථාන 30ක් තියෙනවා ධ්‍යාන වැඩෙන ඒ ධ්‍යාන වැඩෙන කර්මස්ථාන තියෙන ඒ මහෞත්මයන් වහන්සේ සම්පූර්ණ කළා ඊළඟට තම අභිඥා බල සියල්ල එකතු කෙරේ පළමුවෙන් පුබ්බේ නිවාස ඥානයට යොමු වුණා ඊළඟට දිබ්බ චක්කු ඥානයට යොමු වුණා අනිත් අභිඥාවන් එතෙන්දී පාවිච්චි කරන්න අවශ්‍ය වුණේ නැහැ මේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ ස්කන්ධ පරම්පරා පවත්න හැටි මේ අභිඥා දෙකෙන් දැකගත්තා. ඊට පස්සේ තමයි පටිච්ච සමුප්පාදයට බැහැගෙන හේතුඵල පරම්පරාවෙන් ස්කන්ධ පරම්පරා කමිනිය ඇති මැනවින් ආબોධ කර ගනිමින් ඊටාම තීක්ෂණ ක්‍රමයකින් පටිච්ච සමුප්පාදයේ සම්වර්ධනයේ කොට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පැමිණවදාලේ. දැන් අපේ මේ භාවනා මාර්ගයේ බොහොම සරල වූද සැපදායක වූද භාවනාවක් බව මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා. ආනාපාන සතිය භාවිතා බහුලීකృతి කිරීමෙන් ලැබෙන සමාධිය නිසා කයයි හිත දෙකම සාන්ත වෙනවා. ඒකයි සන්තෝෂය වෙකිවි. කයෙට සංසිඳෙනවා. ඒ සංසිඳීම කොච්චර සංසිඳනවාද කියනවා නම් හරියට නොසැලෙන තැනක දැල්ලෝ පහන් සිලුවක් වගේ බොහෝම නිශ්චලව ආලෝකමත් මේ කායික මානසික සංසිඳීම පවතිනවා. පණිවිතෝ චිකින්නේ මේ රසනීරු ආහාරයක් කියන එක නෙවෙයි. අද කාලේ බොහෝ සෙයින් මේ ප්‍රණීත කියන වචනේ භාවිතා කරන්නේ මිහිරි රසයටයි. මේ පණීත කියන්නේ මිහිරි රසය නොවේ පින්නතුනි. පණීත කියන්නේ ශ්‍රේෂ්ඨත්වයයි. පින්නතුන් අහලා තියෙනවා නේද? හීනා ධම්මා, මජ්ක්‍ධිමා ධම්මා, පණීතා ධම්මා කියලා බුද්ධ වචනයක්. එතන හීනා ධම්මා අකුසල ධර්ම. මජ්ක්‍ධිමා ධම්මා ලෞකික කුසල විපාක ක්‍රියා ධර්ම. පණීතා ධම්මා ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණය. එතකොට දැන් පණීත කිව්වේ රසමියරු භෝජනයක් වගේ එකක් නෙමෙයි ශ්‍රේෂ්ඨත්වයයි. එනිසා මේ ආනාපාන සතිය වැඩිමින් කුජලයාගේ సంతානය ශ්‍රේෂ්ඨ භාවයට උත්තරීතර බාටපත් වෙනවා. අසේ කෙනකෝච කිව්වේ දැන් අපි තේ කෝපයක් රසවත් කරගන්න දානවා නේද සීනි. පොඩ්ඩ රසවත් කරගන්න ලුණු යමුරු දානවා නේද? ඒකේ නැත්තම් ඒක රස වෙන්නේ නැහැ නේද? ඒ වාගේ අමුතියෙන් යමක් එකතු කරන්න අවශ්‍ය නැහැ මේ ආනාපාන සතිය රසවත් වෙන්නේ. ආනාපාන සතිය වැඩිමම මහත් මధుරයක් රසයක් වෙනවා. ඒ කියන්නේ දිවට ලැබෙන රසය වාගේ නෙමෙයි මනසට ලැබෙන පුදුමාකාර නිර්ආමිෂ සැපයක් ආනාපාන සතියෙන් ලැබෙනවා. ඒකයි මෙතන අසේකන කෝටි කිව්වේ. සේකනක කියන්නේ යමක් මිශ්‍ර කිරීම. මිශ්‍ර කරන්න දෙයක් නෑ ආනාපාන සතිය වැඩිමෙන්ම ස්වභාවයෙන්ම ඒ ප්‍රතිඵලය මధుර වෙනවා. සුකෝචය ආරෝපීමේ ආනාපාන සතිය වඩන්නම් කායික වශයෙන්ද නිරෝගී වෙනවා. කායික වශයෙන් නිරෝගී වෙනවා. මානසික වශයෙන් නිරෝගී වෙනවා. එනිසා සිව්විරියව බොහෝම සැපෙන් පවත්වා ගන්න සමත් වෙනවා. සමාරීත සුද්ධ විපස්සනා වඩන යෝගාවචරය බොහෝ කායික වේදනාවන්ටපත් වෙනවා. නමුත් ආනාපාන සතිය වඩන යෝගාවචරය කියන කායික වේදනා පවා සංසිඳීමෙන් සාන්ත බවට සපවත් බවටපත් වෙනවා. එවමනක් නෙමෙයි. දැන් අද කාලේ බොහෝ යෝගාවචරයෝ පළමුවෙන්ම යනවා ගැඹුරු භාවනාවන් කරන්න. ඒ කියන්නේ කසින භාවනා වැනි දේවල් කරන්න ගිහින් සමහර ඇත්තෝ මානසික දුර්වලතාවන්ට පවාපත් වෙනවා. ඥාන විභ්‍රාන්ත කියන තත්ත්වයටපත් වෙනවා. ඥාන විභ්‍රාන්ත කියන්නේ භාවනා කරන්න බැරි උමතු බවක් ඇති වෙනවා. නමුත් මේ ආනාපාන සතියේ වඩන යෝගාවචරයාට මේ කියන්නේ ගැඹුරු කසින භාවනා පව අසුභ භාවනා බව බොහෝම සැපදායකව වඩන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ජීවේ සුභෝච විහාරෝ සැප විහරණයක් වෙනවා. ආනාපාන සතිය වන යෝගාවචරයාට කවදාකවත්ම බාධාවක් එන්නේ නැහැ. හේතුව මේක බොහොම සරලව ඉදිරියට යන භාවනාවක් නිසායි. අනේක uppන්න uppන්නේච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තර ධාපේති රූප සමේති කීවේ තමන්ගේ හිතේ පහළ වෙන පහළ වෙන උපක්ලේශ ධර්ම තියෙනවා. ලෝභය, දෝෂය, මෝහය මුල් කොට ඇති නානාවිද උපක්ලේශ ඇති වෙනවා. මොනවද මේ උපක්ලේශ 16ක් තියෙනවනේ? ප්‍රධාන වශයෙන් උපක්ලේශ 16ක් තියෙනවා. මේ අපි ඇඳෙනගෙන තියෙන්නට ඕනේ. අභිජ්ජා ව්‍යාපාද, ක්‍රෝධ උපනාහ, මක්ක පලාස, ඉස්සා මච්චරිය, මායා සාඨේය, කම්බ සාරම්භ, මාන අතිමාන, මද ප්‍රමාදේ ඒ දෙක දෙක කීවේ කොටස් 8ක් එතන 16ක් තියෙනවා. අවිඥා ව්‍යාපාද කීවේ දැඩි ලෝභයයි දැඩි ව්‍යාපාදේ තරහවයි. ක්‍රෝධ උපනාහ කීවේ නිතර කිපෙන සුළු බවයි වෛර පරිගන්නා බවයි. ඒ කියන්නේ බද්ධ වෛරයක් ඇති කර ගන්නා බවයි. ඒ වගේම විස්සා මච්චනී කියන්නේ අනුන්ගේ සැපයට ඊර්ෂ්‍යා කිරීමයි, තමන්ගේ සම්පත් සංගවා ගැනීමයි. මායා සාපේය මායා කීවේ තියෙන අගුණ සංගවා ගැනීමයි සාපේයෙන් නැති ගුණ අඟවීමයි <coughs> මායා සාපේය සම්බ සාරම්භ සම්බ කියන්නේ ගුණයට නොනැමෙන දරදඬුකමයි සාරම්භ කියන්නේ එකතක කෙලීමයි ඵලි ගැනීමයි මාන අතිමාන මානය ඇති කර ගන්නවා පමණක් නෙවෙයි අතිමානය ඇති කර ගන්නවා මද ප්‍රමාද එවාගෙම මත් වෙනවා සවිෂාත් ආකාරයකින් යමකින් මත් වෙනවයි මද සමාධි කියන්නේ නිතර කුසල් කිරීමේ අමතක වීමක් වෙනවා මෙන්න මේ 16 අවිද්‍යාව ව්‍යාපාද ක්‍රෝධ උපනා මක්ක පලාස මක්ක පලාස කියේ මක්ක කියේ ಗುಣ මකුකම අනුන්ගෙන් ලැබ උපකාර සම්පූර්ණයෙන්ම මකා දානවා අකෘතක් වෙනවා එවාගෙම පලාස කියන්නේ අනුන්ගේ ගුණවත් ගුණවතා එක තමා සමකොට හිතෙනවා Tamanට වඩා උසස් ගුණවතෙක් ඉන්න බව පිළිගන්නේ නැහැ. ඔය කියන්නේ මේ 16 ආකාර උපක්ලේශ නොයෙක් මුහුණුවරින් ඇවිල්ලා කුජලයාම රවත් කරන ඒවා උපක්ලේශයන් දෙන්න දෙන්නේ මේ ආනාපාන සතිය වඩනකොට මක් නිසාද ආනාපාන සතිය වඩන්න එළඹ සිට සිහියෙන් ඉන්නවා. Tamanගේ සිහිය මනරින් අවදීන් තියෙන නිසා උපක්ලේශේ හිතේ පහළ වෙන්නේ ඉඩක් නැහැ. ඒවා දුරින්ම දුර වෙනවා ඈත් වෙනවා. ඊළඟට ආනාපාන සතිය වැඩිීමේ සතිපට්ඨාන හතර වැඩෙනවා. ආනාපාන සතිය කායානුපස්සන සතිපට්ඨානයක්. කායානුපස්සන සතිපට්ඨාන වශයෙන් ආස්වාස ප්‍රස්වාස ආරමුණේ සිහිය පිහිටුවාගෙන ඉන්නකොට එහිලා පවතින සෝමනස්ස වේදනාව. ඒ සෝමනස්ස වේදනාව ඒ සතිපට්ඨාන සිහියේ සම්ප්‍රයුක්ත නිසා ඒක වේදනානුපස්සන වෙනවා. එවැගේම මේ වඩන කුසල් සිත සිහියෙන් යුක්ත නිසා එතෙන්දී චිත්තානුපස්සනා සතිපට්ඨානයේද වැඩෙනවා. ඒ කුසල් සිතේ තියෙන ඉතිරි ඡායසක ධර්ම සියල්ල මේ සහය සතියේ සමන්විත බැවින් විසර බැවින් සම්ප්‍රයුක්ත බැවින් ඒවා ධම්මානුපස්සනා වෙනවා. මේ නිසා ආනාපාන සති කියන කායානුපස්සනා වඩනකොට සතිපට්ඨාන හතර මෙතන වැඩෙනවා. සතිපට්ඨාන හතර වැඩෙනකොට සම්‍යක් ප්‍රදාන් වීර්ය හතරක් වැඩෙනවා. ඉන් ඒ වගේම 이르දි ප්‍රාදාහතරයක් ලැබෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහමත් ලැබෙනවා. බල ධර්ම පහමත් වැඩෙනවා. මෙතන කියුණා කෙලිම බොජ්ජංග වැඩෙන හැටි. ආනාපාන සතිය වැඩිම සති සම්බොජ්ජංගේ වැඩිමක්. එහිදී පවතිනා වූ අමෝහේවත් ප්‍රඥාව ධම්මේකේ සම්බොජ්ජංගේ. එහිකේ තියෙන වීරිය විරිය සම්බොජ්ජංගේ. එහිකේ තියෙන ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගේ. ඒ සිතේ පහළ වෙන කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි දෙක පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ සිතේ තියෙන එකඟත්වයේ සමාධි සම්බොජ්ජංගය. ඒ සිතේ සමවාහිත බව උපේක්ඛා සම්බොජ්ජංගය. සමවාහිත කියන්නේ මෙතන වේදනා උපේක්ඛාව නෙමෙයි. මෙතන බොජ්ජංග උපේක්ඛාව කියන්නේ තමාගේ ඊ타මත් ප්‍රියමනාප පුජ්‍යලයන් ගැනවත් ප්‍රියමනාප පරිස්කාර දේකොල ගැනවත් තමන්ගේ හිතේ ඇලීමක් ගැඳීමක් නැහැ මදහත් බව. කෝකට කියන්නේ తත්‍ර මජ්ජත්තාව කියලා. මේ කියන්නේ බොජ්ජංග හතම වැඩෙනවා. එතමනක් නෙමෙයි ආනාපාන සතිය වඩන්නාගේ సంతානේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් වැඩෙනවා. ආනාපාන සතිය වැඩීමෙන් සම්මා සතිය කෙරෙනවා. සම්මා සතිය එකම ඔය සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව වැඩෙනවා. එවැගේම සම්මා සංකල්පනා වැඩෙනවා. එවැගේම සම්මා වායාම වැඩෙනවා. සම්මා සමාධිය වැඩෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලේතය අංග තුනද තයින් පිරිසුදු වෙනවා. නිසා මේ ආනාපාන සතිය වැඩීමෙන් ආනාපාන සතිය පමණක් නෙමෙයි බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩෙනවා පිරෙනවා. බෝධිපාක්ෂ ධර්ම හත 37 වැඩිම නිසා මොකද වෙන්නේ? තමන්ගේ సంతානයේ අර බෝධිපාක්ෂ ධර්මයන් වැඩිමෙන් ඇති වෙන ආબોධය නිසා විදර්ශනා ඥාන සම්පූර්ණ වීගෙන ගිහිල්ලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ආර්ය මාර්ගඵලානුක්‍රමයෙන් රාග්බෝධි පසේබෝධි අபிසම්බෝධියයි පැතු බෝධියකින් අමාමහ නිවන සාක්ෂාත් වෙනවා දැන් අපි සලකා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් අපි ආනාපාන සතිය වැඩනකොට තැනක් නියම කරගන්නවා. අරඤ්‍යගතෝ, රුක්කමූලගතෝ, ශුඤ්ඤාගාරගතෝ කියන තුනක් තියෙනවානේ. ඒ කියන්නේ මනුෂ්‍ය වාසයෙන් මම 500ක් දුර පිහිටි ආරණ්‍යයක්. ඒකකින් විසුන් වාසලාට තමයි පුළුවන්. රුක්කමූලගතෝ කියන්නේ සතුන්ගෙන් බාධාාවක් නැති නිවේක තැනක පිහිටි ගස් මුලක් ඇසුරු කරගන්නවා. එතන බොහොම වාතාසුලේ පිරිසුදු නිසා සමාධි කරගන්න ලේසි. ශුන්‍යාගාරගතෝ කියන්නේ ජන සංචාරයෙන් තොර වූ අනුන්ගේ කතාවත් ඇහෙන්න පේන්න දැනෙන්නේ නැති විවේක තනක් වෙන් කරගන්නවා. දැන් මේ හේනේගම භාවනා මධ්‍යස්ථානයේ ශුන්‍යාගාරය. යන්නේ වස්වාහනවල සද්දපා බොහොම අඩුයි. මිනිස්යාගේ බාහිර කතාන අඩුයි. කෝල්ලන්ගේ කොබෙයියන්ගේ සතුන්ගේ අඬ බාධාවක් නැහැ. ඒ කරසේ පාවෙන මේ හුස හුලං රැල්ලේ සද්ද වගේ තමයි ගණන් ගන්නෙ නෑ. මිනිස්යන්ගේ කතා නැහැනෝ නම් එතන ශූන්‍යාගාරයක් නොවේ. දැන් මෙතන 200ක් ඉන්නවා එක්කෙනෙක්වත් තිබුමක් කරින තරම්වත් සද්දයක් නැත්නම් එතනත් බොහොම හොඳ ශූන්‍යාගාරයක්. දැන් අපි මේ පුහුණු වීම වශයෙන් පෙරහුරුවයි ලබන්නේ නිසා ත්‍රිසක් මැද්දේ ඉන්නකොට සුළු සුළු භාගවල් ආවත් ඒවා ගණන් ගන්නේ නැහැ. ඒවා කොහොම තමන්ගේ ජීවණයට උපකාර කරගන්නවා. ඉවසීම දිනු කරගන්නවා. ඊළඟට මේ ශෝන්‍යාගාරයකට විවේකස්ථානයකට වී නැගිනේර බලාගෙන වාඩි වෙනවා. නැගිනේර බලා ගන්න නැහැ නම් උතුරු දිශා බලා ගන්නවා. මේක තමයි දිශා වශයෙන් බලන්න උපදෙස් දීලා තියෙන පූර්වාචාර්යයන් වහන්සේලා. අපේ බුදුරජාණන් වහන්සේ සමවිතම වාඩි වෙන්නේ නැගෙනහිර බලාගෙනයි. නැගෙනහිරට ගෞරව කිරීමක් නෙමෙයි නැගෙනහිර කියන්නේ ආලෝකයේ උදා වෙන දිශාවයි. භාවනාවෙන් උතුම් ආලෝකයක් අපට ලැබෙන්න තියෙනවා සමාධි ආලෝකේ සහ ප්‍රඥා ආලෝකේ. එනිසා ආලෝකයේ උදාවන උදාගට දිශාවට හැරිලා ඒ දිශාවට වාඩිලා ඉන්නකොට බොහොම පහසුවෙන් හිතේ සමාධිය උපදවා ගන්න පුළුවන් නිසායි නැගෙනට බලාගෙන වාඩි වෙන්න කියන්නේ. එසේ නැත්නම් උතුරු දිශාව. අනිත් දිශාවකට ආදේශයෙන් වාඩි වුණා කියලා ඒක පාපයක් නෙමෙයි. නමුත් තනියෙන් වාඩි වෙනකොට නැගරෙන දිසා වාඩි බලා වාඩි වීම වැදගත් වෙනවා. එසේ වාඩි වෙනකොට නිසේදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය. වාඩි වීමේ ඉරියව්ව තමයි උඩුකය කලින් තබා ගැනීම පරියංකය බැඳගෙන. මේ පරියංක ක්‍රම කීපයක් තියෙනවා. පරියංක ක්‍රම වලින් බොහොම සරල පරියංක ක්‍රමයකට කියන සුඛාසනය කියලා. ඒ කියන්නේ මේ එක පයක් පමණක් තලග උඩ තියා ගන්නවා අනිත් මේ පරියන්කේ වගේම වාඩිලා ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් පිරිමි පස්සේටයි බුදුරජාන් වහන්සේ අනිත් මේ යෝගීවරුත් උපදෙස් දෙන්නේ. තව තියෙනවා පద్මාසනේ ඒක හැමෝටම අපහසු වෙන්න පුළුවන්. කුඩා කාලේ පටන් පුරුදු අයට පුළුවනි. අනික තමයි සිද්ධාසනේ. සිද්ධාසනේ කියන්නේ දෙපාය පළල් කරලා කකුලෙන් කකුලේ කෙන්ඩෙන් කෙන්ඩ තවරෙන්නේ නැති හැටියට තබා ගන්නවා. එතකොට මුළු කලව දෙපැත්තම පොළොවට සමාන්තර වෙ හේතු වෙලා තියෙනකොට ඇඟ සරලයි. බර අඩුයි. හොඳට උඩුකය කෙලින් සබා ගන්න පුළුවන්. ඒකත් පුරුෂ පක්ෂයටයි. කාන්තා පක්ෂයේ නියමිත ආසන දෙකක් තියෙනවා වජ්‍රාසනය සහ අර්ධ පරියන්කය කියලා. වජ්‍රාසනය කියන්නේ ධන ගහගෙන වාඩි වෙලා විනිමු දෙක දෙපැත්තට පළල් කරලා ඒ උඩ වාඩි වෙනවා. එතකොට උඩුකය හොඳට කෙලින් තබා ගන්න පුළුවන් ඒක මව්වරුන්ට බොහොම පහසුයි. පුරුෂ පක්ෂයෙන්මත් ඒක කරන්න පුළුවනි. අර්ධ පරියන්කේ කියන්නේ එක පැත්තකට දෙපය නමාගෙන වාඩි වෙන්නේ නැති බොහෝසෙන් මවුරේදීට වාඩි වෙනවා. මේ වාඩි වීමේ අවශ්‍යතාව උඩුකයෙන් සබා ගැනීමයි. සමාත වායු වෘද්ධයන්ට හේතු වෙන්නේ නැතුව බැරි වෙනවා. ධනිස් වේදන නිසා. ඒ මායයට අංග තුනක අතරක උසේ මෙත්‍යයක් කියන්නේ තද ආසනයක් තියාගන්නකොට ධන දෙක වේදනා නැතුව සබා ගන්න පුළුවනි. අන්නේ විදිහේ උඩුකය කෙලින් තබා ගැනීම මේක අත්‍යවශ්‍යයි. වෙනත් භාවනාවන්ට වඩා ආනාපාන සතිය සඳහා මේ ඉරියව්ව නියම කරලා තියෙනවා. ආනාපාන සතියෙහි ස්වභාවය පතන් ගැනීමේදී හුස්ම දැල්ල ඕලාරිකව තිබුණත් හුස්ම දැල්ලේකදී සිහි පිහිටුවාගෙන පයක් හමාරක් ඉන්නකොට හුස්ම දැල්ල සාන්ත වෙනවා. ඉතින් <clears throat> උඩුකය කෙලින් නොතිබුණා නම් බෙල්ල පිටකොන් ඇදලා තිබුණා නම් හුස්ම දැල්ල දැනෙන්නේ නැති වෙනවා. ඒ දැනෙන්නේ නැතිවීමට හේතු වෙන නිසා තමයි උඩුකය කෙලින් තබා ගන්න අවසර දීලා තියෙන්නේ බුද්ධ වචනේ. එතමනක් නෙමෙයි. උඩුකය කෙලින් තබා ගැනීමේදී මොළයේ දක්වා ගලාගෙන යන ලේ ධාරාව පහසුවෙන් ගමන් කරනවා. අපේ හිත වැඩ කරන මොළයේ සම්බන්ධව තියුණු කේතනාලිකාවන් නිසිසේ ලේ ධාතුව ගලාගෙන යනවා නම් වේග වේගින් මනස අසුරවන්න සිහිය පිහිටුවා ගන්න ලේසි වෙනවා. ඒ නිසා උඩුකය කෙලින් තබා ගැනීම සුදුසුයි. අනෙක් කාණේ තමයි උඩුකය කෙලින් නොතබා ගත්තොත් අපේ පිටකොඳු යටතේ එළියේ තියෙනවා කටු 18ක්. ඔය කටු 18 දෙපැත්තට තියෙනවා කියක් දැටි වාගේ කටු. ඒවා අපේ කොන්ද දිංගක් ඇදලා තියෙනවා නම් මාංශ පේශි වල තෙරපීමෙන් වේදනාව කරනවා. වේදනාව කිරීම නිසා වැඩි වෙලාවක් ඉන්න බෑ එල්ලෙන්නේ නැතුව. පිටකොන්ද කෙලින් තියෙනකොට කටු පෙළි දෙපැත්තේ තියෙන ගැටි මාංශ පේශිවල කෙරෙපෙන්නේ නැති නිසා වේදනාවක් නොවේ බොහෝ වේලාවක් පහසුවෙන් ඉන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ආනාපාන සතිය යන සමාධි භාවනාවක් කරනකොට වේදනාව විඳින්න දෙන්නේ සුදුසු නෑ. වේදනාව විඳින්න එනකොට සමාධි කරගන්න බෑ. ඒ නිසා තමයි උඩුකය කෙලෙන් සබා ගන්න බුදුරජාණන් වහන්සේම උපදෙස් දීලා තියෙන්නේ. එසේ උඩුකය කෙලින් සබාගෙන දෙල්ලක් කෙලින් සබාගෙන නාසිකාග කෙරෙහි සිහි පිහිටුවා ගන්නවා. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා වදාළේ. තමන්ගේ සිහිය නාසිකා දොරටුවට අභිමුඛව පිහිටුවා ගන්න. නාසිකා දොරටුෙහි හිත රඳවා ගන්නවා නෙමෙයි. එතන අභිමුඛව සිහිය පිහිටුවා ගන්න. දොරටු පාලනයේ දොනක් දිහා බලන්නේ නැහැ. දොරෙන් ඇතුල් වෙන පුරුෂාංගය පරීක්ෂා කරන්නේ. ඒ වාගේ නාසිකා දොරටුව තමන්ගේ ඉන හැටියට තියාගෙන ඇතුල් වෙන පිටේන හුස්ම රැල්ල බලා ගැනීම සඳහා සිහිය පිහිටුවා ගැනීමයි පරිමුඛං සතින් උපත්පෙත්වා ඊළඟට සෝ සතෝ වාසසති සතෝ පස්සසති සිහියෙන්ම ආස්වාස ගන්නවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා මේ ආස්වාස ප්‍රස්වාස ගැනීමේදී ඕනෑකමින් ගන්නෙ නැහැ ස්වභාවයෙන්ම හුස්ම ගන්න හැටියට ගැනින්න අරින්නට ඕනේ Tamande තියෙන්නේ ඒ හුස්ම රැල්ල ඇතුල් වීම පිටවීම අවස්ථා දෙකේදී සතෝකාරී වීමයි. සතෝකාරී වෙනවා කියන්නේ හිත වෙන අපකට යා නොදී කුසුම රැල්ල කෙරීම සිහිය පිළිටුවාගෙන බලා සිටීමයි. නාසිකා දොරටුව දිහා බලාන ඉන්නවා නෙමෙයි ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල දුසිලුවක් වාගේ ඇතුල් වෙන පිට වෙන ඇති හිතින් බලාගෙන ඉන්නවා නාසිකාදරටුවෙන් ඇතුළට හිත යවන්නේ නැහැ. නාසිකාදරටුවෙන් ඈතට පිටතට හිත යවන්නේ නැහැ. නාසිකාදරටුව සමීපයේම සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල කෙරෙහි අවධානය සිහියෙන් බලාමින්න අවදී. ඒ බලාමින්ීමේ පහසුව පිණිස పూర్ව ආචාර්යයන් වහන්සේලා උපදෙස් දීලා තියෙනවා ගණනා කියන පිළිවෙත. ගණන් කිරීම. ඒ විසුද්ධි මාර්ගයේ හිත් වෙනත් අර්ථ කතාවලත් විශේෂයෙන් ගිනිආර්ථ කතාවේ ඔය ගණන් කිරීම එක ක්‍රමයකට උගන්වනවා. ඒක බොහොම කෙටි කෙටි වෙලාවකින් වෙනස් වෙන නිසා සමහර යෝගාවචරයන් අපහසුයි. ඒ උගන්වනවා ඇතුළට ගන්න හුස්ම එකයි පිට වෙන හුස්ම දෙකයි අයත් ගන්නකොට තුනයි පිටකවට හතරයි ඔහොම මාරු වෙනවා නිතරම. නමුත් ඒක සමහර යෝගාවචරයන් අපහසුයි. එනිසා මෑත භාගයේ ගුරුම රටේ මෝලමියෙන් පහව භාවනා මධ්‍යස්ථානාධිපති ස්වාමින් වහන්සේ තමන්ගේ අධ්‍යක්ීමත් එක්ක උපදෙස් දෙනවා සරල ක්‍රමයක්. ඇතුළට ගන්න හුස්ම රැල්ල ආශ්වාස එකයි කියලා හිතෙනවා පිටකන හුස්ම රැල්ල ප්‍රශ්වාස එකයි කියලා හිතෙනවා දෙකම එකයි කියලා හිතෙනවා ඊළඟට ආශ්වාස දෙකයි ප්‍රශ්වාස දෙකයි ඊළඟට ආශ්වාස තුනයි ප්‍රශ්වාස තුනයි කොහොම ගිහිල්ලා අත දක්වා පමණක් යනවා. අපි ඒව මොකද අතින් නවත්තන්නේ 10ක් 10ක්වත් නැද්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේ අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ණ නිසා ඒක සීවත් වෙන්න අතින් නවත්තනවා කියලා වරදක් නෑ. බුද්ධ වචනේ උපදේශ කියන්නේ එක්කෝ පහ දක්වා ගිහින් නවත්තනවා නැත්නම් 6 දක්වා නැත්නම් 7 දක්වා නැත්නම් 8 දක්වා නැත්නම් 10 දක්වා. 10ට වඩා ඉහළට ගණන් ගෙනියන්නේ නැහැ. පහට වඩා අඩුවෙන් ගණන නවත්තන්නේ නැහැ. එතකොට මේ මට්ටම නිසා අට දක්වා ගණන් කිරීම කිසි වරදක් නැහැ. එතකොට මේ ක්‍රමයට ගණන මෙනෙහි කරනවා. ගණන් මෙනෙහි කරන්නේ කිසිවක් වෙනස නෙමෙයි. හිත යාම යා දුවන ගමන් නවත්වන්නටයි. බොහෝ සෙයින් මේ හිත නිතර නිතර වෙන වෙන අරමුණු සොය සොයා දුවන සිතක්. උපමාවක් තියෙනවා පින්නතුන් දන්නව වනාන්තරයේම ඉපදිලා වනාන්තරයේම තමන්ගේ මව් කෙරේ දිනගේ කිරි දීලා දීලා හැදිලා වැඩිලා කුළු වස්සෙකු ඉන්නවා. මේ කුළු වස්සා හොඳට වැඩිලා ඉන්නවා. හෝ දුවනවා පණිනවා. ඉතින් මේ වස්සාව මෙල්ල කරගන්න, මේචල් කරගන්න කැමැති ගොපල්ලෙක් මොකද කරන්නේ? මන්දක් දාලා මේ වස්ස අල්ලගෙන දිගේ කමයක පොඩ දුවන්න තරම් ඉඳ තියෙන කමයක දඟල ලොකෝ ශක්තිමත් කනුවක දඟල දානවා. දැන් මේ වහු පැටියා බොහොම දඟලන වහු පැටියා දුවලා දුවලා දුවලා මේ කනුව වටේම කැරගෙන කැර ගිහිල්ලා කටේ අණුව ලැහා ගන්න බැරි නිසා ඔව් එතන ගැටෙල ගන්නවා. ගැටෙල ගත්තා මේ ගෝපාලයා දින කීපයක් ඔහුට කන්න බොන්න නොදී ඉන්නවා. කන්න බොන්න නොදී ඉඳලා ඔහු හැටි වැටිලා බොහොම වේකටපත් වුණා මලාකුණු නිකුණාට පස්සේ ගිහිල්ලා අල්ලා ගන්නවා. අල්ලාගෙන නැහැ වේදලා ඔහුට නිති හැටියට කඩන්න බැරි හැටියට මන්දකින් බෙල්ලට දාලා බෙල්ල කරනවා. ඊට පස්සේ දින ගණනාවක් අඩුවෙන් කණ්ඩ බොන්න දීලා තමයි මේ වස්ස මෙල්ල කරගන්නේ. අන්තිමේදී වස්සගෙන් බොහොම වැඩ ගන්නවා. කඩත් වල බඩු වැඩ ගන්නවා. සීතෑමට යොදා ගන්නවා. කොළ මඩවන්න යොදා ගන්නවා. ඊළඟේම තමයි තවලම් යන්න යොදා ගන්නවා. පිටදුරද නැගලා යන්නත් පුරුදු කරගන්නා මේ දෙයට මේ වසුපැටියා මෙල්ල කරගත්තන් පස්සේ බොහෝ වැඩ ගන්නවා. ඒ වගේ තමයි දීර්ඝ කාලයක් මේ සතුටින් ගන්න අරමුණු වලම රස විඳ විඳලා විඳලා විඳලා කුළු බවට පත් වූ මේ සිත. මේක දමනය කරගන්න එකක පාඩ පුළුවන් කමක් නෙමෙයි. කොහොම දුෂ්කරයි. ඒ නිසා මෙතන උපදෙස් දෙන්නවා දිගෑත යොතකින් යොතකින් මේක අල්ලා ගන්න කියලා. දිගෑත යොත තමයි මේ ආස්වාද ප්‍රස්වාස අරමුණ. ශක්තිමත් සනුවක බඳින්න කියනවා. ශක්තිමත් සනුව තමයි සිහිය. සිහිය නැමැති ශක්තිමත් සනුවේ බැඳහම මේ කුළු අස්සා වැනි දුවන පයන හිත ඉතින් එහා මෙහා දුවන දුවන තියෙනදී මේ හුස්ම රැල්ලෙන් පිට යන්න තැනක් නැති නිසා විල මෙතනම රැඳෙනවා නවතිනවා ඇති වැටෙනවා. ඊට පස්සේ මේ යෝගාවචරය වැඩි වෙලාවක් ඒ සිහිය පිහිටුවා ගන්නවා අර වහු කැටයට කන්න බොන්න නොදී ඉන්නවා වගේ. වෙන වෙන අරමුණු ඔස්සේ දුවන්න නොදී මෙහිම යොදාගෙන ඉන්නවා. මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේම යොදාගෙන ඉන්නවා පෑ ගණන්. එසේ වැඩි වේලාවක් තිස්සේවම හිතට වෙන අරමුණට යන්නේ නොදී මන අසීමේක බැඳගෙන ඉන්නකොට අන්තිමේදී මේ සිතට ලොකු රසයක් ඇති වෙනවා. අර දුවන පයින් කාලේ ලැබෙච්ච රස වාගේ නෙමෙයි බොහොම නිරාමිෂ ශාන්ත සැපයක් මේ මනසට ඇති වෙනවා. ඒ ඇති උනේ මේ සිත එක්සන් කොට තබා ගැනීම හේතුව නිසායි. මේ කියන උපමාව තමයි අර්ථ කතාවල හඳුන්වන්නේ සිත දමනය කර ගැනීමට. ඉතින් මේ ආනාපාන සතිය වඩන යෝගාවචරයා අති උදෑසන සඳහන් කළාසේම මුලින්ම තමන්ගේ සීලය පිරිසුදු කර ගන්නවා. ඊළඟට තමන් සුදුසු ආසනයේ වාඩි වෙලා භාවනා පූර්ව කෘත්‍යය සම්පූර්ණ කරනවා. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ කහ ආචාර්යයන් වහන්සේගේ ජීවිතේ පූජා කරනවා. රත්නත්‍රයේ ජීවිතේ පූජා කිරීමෙන් තමන්ගේ සංසානයේ රත්නත්‍රයේ පූජා වූ බැවින් බයක් ඇති ගැනීමක් නැතුව භාවනා කරන්න ශක්තිය ලැබෙනවා. ගුරුතුමන්ගේ ජීවිතේ පූජා කිරීමෙන් නිසි ආවාද අනුශාසනා කලත වේලාට ලැබෙනවා. එනිසා ඒක මහා උපකාරී වෙනවා. ඊළාට බුදු ගුණ, මෛත්‍රී, අසුබ මරණ සතියේ ටික වේලාවක් ආවර්ජන කරනවා. බුදු ගුණ මානසිකාරය කරන්නා වූ තැනැත්තාට කවදාකවත්ම භාවනා කිරීම එපා වෙන්නේ නැහැ. තමන්ගේ ශ්‍රද්ධා, ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය ශක්තිමත් වෙනවා. මෛත්‍රී වඩන තැනැත්තාට බාහිර උපද්දර වෙන්නේ නැහැ. මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් පීඩාවක් එන්නේ නැහැ. එයින් ආරක්ෂාව සැලසෙනවා. පිළිකුල් භාවනා වැඩිම නිසා තමන්ගේ ශරීර ගැන පවා පිළිකුල ඇතිව බැවින් කාගයක් එන්නේ නැහැ. ආසාවක් එන්නේ කාමච්ඡන්දේ යටපත් වෙනවා. මරණ සතිය වැඩිම නිසා යෝගාවචරයාට ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ. දැන් කල යුතු දේ හෙටට කල් දාන්නේ නැහැ. ඒ නිසා කල යුතු යහපත් පිළිවෙත් තමා නොකර දිනු කරගන්න අප්‍රමාද ගුණේ වැඩෙනවා. මෙන්න මේ කාණා හතර තමයි මුලින් භාවනා පූර්ව කෘතියට භාවිතා කරන්නේ. ඊළඟට දැන් මේ භාවනා කරන යෝගාවචරය ආස්වාස ප්‍රස්වාස අරමුණේ කෙරී අර මුලින් සඳහන් කළා කියන සිහිය පිහිටුවා ගන්නවා. සිහිය පිහිටුවාගෙන මෙනෙහි කිරීමේදී අර මුලින්ම ගණන මෙනෙහි කරනවා ඊට පස්සේ හිතේ ආමියා දුවන්නේ නැති හැටියට ගණන හරියට වටා ගන්න පුළුවන් වුණා නම් පැටලෙන්නේ නැතුව ඊට පස්සේ ගණන් නවත්වනවා. නවත්තලා හුස්ම රැල්ලේ මුලැමැදාග පේන හැටියට ආශ්වාස ප්‍රශ්වාස වචනේම මෙනෙහි කරමින් සිහිත හිටුවා ගන්නවා. සමහර යෝගාවචරෝ මේ ආශ්වාසයේ මුල හොයන්න යනවා. පටන් ගැනීම නාසිකා දොරටුව මැද හෘදයේ අග නාභිය කියලා හොයන්න යනවා. පිට වෙන හුස්ම දැල්ලේ මුල නාමය මැද හෘදය අගනාසික ආදරටෝ මොහයන් යන හේතුවට හිත වික්ෂේප වෙනවා. බුද්ධ වචනේ සඳහන් වෙන එසේ නොකල යුතුයි. මුල මැද ආදිය බලනවා කියන එක අදහස නාසික ආදරටු සමීපයේම හුස්ම දැල්ලේ පටන් ගැනීම පැවැත්ම නිමවීම කියන අවස්ථා තුනයි බලන්නේ. ඇතුළේ පිටවීමේ ශරීර අභ්‍යන්තරයට යනවා හෝ පිට වෙනවා නෙමෙයි. නාසිකා දොරටුවේම ආශ්වාස හුස්ම රැල්ල නම් ආශ්වාස හුස්ම රැල්ල ගැනීම ආරම්භයේ Taman හොඳට සිහියෙන් බලාගෙන ඉන්නවා. ගනිමින් ඉන්නවක් අවස්ථාවක් බලාගෙන ඉන්නවා. හුස්ම රැල්ල අරගෙන අවසන් වීමත් බලනවා. කියන්නේ දැකීම සඳහා සිහිය පිටුවා ගන්නව ආශ්වාස ආශ්වාස ආශ්වාස කියලා හිතාගෙන. ප්‍රශ්වාසයේත් එහෙමයි. මේව තුන් අවස්ථා බැගීමද කියනවා සබ්බ කාය පරිසංවේදී අසසිස්සාමි පසසිස්සාමි පිසික්කටි කියලා. ඒ කියන්නේ මුළු ආශ්වාස ප්‍රශ්වාස අතරක් නෑර හොඳින් බලාගෙන ඉන්න. ඊට කලින් තමයි දිග හුස්ම කෙටි හුස්ම වටහාගෙන භාවනා කෙරේ. මේ විදිහට හුස්ම රැල්ලේ මුලැමැදාග පේන හැටියට සිහිය හොඳින් පවත්වාගෙන ටික වේලාවක් යනකොට තමයි පස්සම්බයං කාය සංකාරං අතිසිස්සාමි පස්සසිස්සාමි කියන අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ හුස්ම රැල්ල සංසිඳි සංසිඳි යන්න පටන් ගන්නවා. ඔය සංසිඳි සංසිඳි යන්නේ නිකන් නෙමෙයි හුස්ම අඩු වෙනවා නෙමෙයි හිත සාන්ත වීමයි. හිත සාන්ත වෙනකොට හිත නිසා උපදින හුස්ම රැල්ල සාන්ත වෙනවා. මේ හුස්ම රැල්ල උපදින්නේ නිකන් නෙමෙයි හිත තියෙන නිසායි. මල කඳට හුස්ම නැහැනේ හිතක් නැති නිසා. මේ අපේ සංකාන හුස්ම වැඩ කරන්නේ හිතට අනුවයි. හිත මහන්සි නම් හුස්ම රැල්ල බොහොම වේගෙන් වැඩ කරනවා. හිත සාන්ත නම් හුස්ම රැල්ලත් සාන්ත වෙනවා. ඒකයි මේ தත්ත්වය. එනිසා ආස්වාද ප්‍රස්වාස අරමුණේ මෙහෙම සිහිය පිහිටුවාගෙන මුලැඳාග පේන හැටියට මනස සිහියෙන් හුස්ම රැල්ල කෙරේ පිහිටුවාගෙන ඉන්නකොට තමයි පරිකාරම නිමිත්ත, උග්ඝා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථාවන් ලැබෙන්නේ. ඔය අවස්ථාවන් ලැබෙනකොට තමයි මේ ආස්වාද ප්‍රස්වාස සංසිඳි සංසිඳි යන්නේ. පරිකාරම නිමිත්ත කියන්නේ තමන්ගේ මුහුණ ඉදිරියේ හේතුම වාගේ සුදු ආලෝකයක් එනවා. ඊළඟට උග්ගා නිමිත්ත ඊට වඩා සබා ඊට වඩා පැහැදිලි පාවෙමි පාවෙමි උස්මෙමි පාත්මෙමි තේන පුළුන් ගොඩක් වාගේ නැත්තම් සුදු වලාකුළු ගොඩක් වාගේ පේන්න පටන් ගන්නවා ඒ වෙලාවේ ගතේ බොහොම සංකීර්ණලා හිරිවැටෙනවා වාගේ දැනෙනවා ඒවා ගැන හිතන්නේ නැහැ ඒ අවස්ථාවට කියනවා පරිකාරම සමාධි කියලා පරිකාරම සමාධි කියන්නේ මූලික සමාධියයි ඒ උග්ගා නිමිත්ත අවස්ථාවත් ඉක්මවලා තවත් දුරට හුස්ම ගැන සාන්තව පවත්නා හුස්ම ගැන බලාන බලාන යනකොට ඊට වඩා බොහොම ප්‍රභාස්වර දීප්තිමත් ආලෝක පහළ වෙනවා. ඒවා යහා මෙහා පාවෙන්නේ නැහැ. අනාලෝකයේ වාගේ දේනිය වාගේ බොහොම ප්‍රභාස්වර දැනෙන්න පුළුවන් බොහෝ දෙනාට. තම තමන්ගේ සංඥාව අනුව වර්ණයේ සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. සමහරුන්ගේ දම් පාට, සමහරුන්ගේ කහ පාට වමත් ඇති වෙනවා. එමෙ හිත හිතායින් දවල්සේ නෑ. හුස්ම රැල්ලේ නියම පාද සුදු පාටයි. අපට ඇහැට පේන්නේ නැත්තේ හුස්ම රැල්ලේ රූප කලාප විසිරි විසිරි පවත්නා නිසායි. නමුත් ඒකේ වර්ණේ සුදු පාටයි නියම වර්ණේ නම් සුදට තමයි ප්‍රතිභාග නිමිත්ත පේන්නේ. ඉතින් මේ ප්‍රතිභාග නිමිත්ත එනකොට පුදුමාකාරය ප්‍රීතියක්, පස්සද්ධියක්, සැකයක් දැනෙනවා. ඒ වගේම හිත හිතා යන්නේ නෑ. ඒ වෙලාවේදී තමන්ගේ හිතේ ඇති වෙන සමාධි ශක්තියක් ඒ වෙලාවේදී නීවරණ පහ යටපත් වෙනවා. ධානාංග පහ ශක්තිමත් වෙනවා. ඒ සමාධියට කියන්නේ උපචාර සමාධිය කියලා. ඔය උපචාර සමාධිය ලබාගත් යෝගාවචරය ඒ ගැන ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඉන්නට ඕනේ. බොහෝ දෙනා ඔක දිහා හිතින් බලනකොට නැති වෙනවා. එහෙම වරද්දයක් තුනක් සිදු වෙන්න පුළුවන්. නමුත් තමා හිතා ගන්නට ඕනේ දිහා බල බලා ඉන්න නෙමෙයි ඕනේ ඒ අරමුණු තුලින් ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල පවත්න ඇති සියුම්ව බලාගෙන ඉඳීමයි. එහෙම ටික වේලාවක් යනකොට එකපාරට දියේ ගිනෙන්න වගේ ඒ ප්‍රතිභාග නිමිත්තට සිත බැඳී ගන්නවා. ඒකට කියනවා ආරපණාව කියලා. ඒක එක චිත්තක්ෂණයයි. වැඩි වෙලානේ එක චිත්තක්ෂණයෙන් අයමත් හිත අවදි වෙනවා. පළමු කොට ධානයක් ලැබෙන එකනත් ලැබෙන එක චිත්තක්ෂණයේ අර මාර්ගසිත වගේ තමයි. හැබැයි නැගිටින්නේ නැතුව, ඇහාරින්නේ නැතුව, ඇඟ හොල්ලන්නේ නැතුව අයමත් අස්වාද ප්‍රසවාස ආරමුණේ යොමු වෙලා ඉන්නකොට අයමත් ඒ ආලෝකයේ පහළ වෙනවා. මේම පහළ වෙලා නැවත නැවත ඒක ස්ථාවර කරගන්න අධිෂ්ඨාන කරන්නට ඕනේ. මේ ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ විනාඩි 10ක් පවතිවා, 20ක් පවතිවා, 30ක් පවතිවා, විනාඩි 45ක් පවතිවා, 5ක් පවතිවා ඔහොම දික් කරගන්නට ඕනේ කාලේ. එතකොට මේක නොනැති පුදුමාකාර සාන්ත ස්වභාවයකින් එක ඉදිරියේ මූණ ඉදිරියේ පවතිනවා. සමාන කෙනෙකුන්න ඈත වාගේ පේනවා. ඈත වාගේ පෙනුනොත් අදිස්ථාන කරගන්නා මූණ ළඟට එන්නේ. ඒක ශනිකව මේනවා. ඊට පස්සේ ඒක ඇදරුකම් බලන්නේ නැතුව ඒකක සෙල්ලම් කරන්නේ නැතුව ඉන්න ඕනේ. සමහර කෙනෙක් ඒ ප්‍රතිභාග නිමෙත් ඒක සෙල්ලම් කරන්න යනවා. මේක කුඩා වෙන්නයි දකුණට කැරකෙන්නේ වමට කැරකෙන්නේ ඉස්සෙන්නේ පාත්ෙන්නේ ඔහොම කිව්වොත් එහෙම තමන්ගේ මනසත් අවුල් වෙලා මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. ඒක එමුන එහෙම නොකළ යුතුයි කියලා අපට උපදිත් කියලා කියන්නේ పూర్ව ආචාර්යයන් වහන්සේලා. ඒක ලබා ගන්න යෝගාවචරය හරියට යම් කිසි ශාත්‍රීය මව් කෙනෙකුගේ කුසේ ශක්විත රජ වෙන දරුවෙක් උපන්නා නම් දෛවඥෝ කියනවා මේ කුසේ ඉන්න දරුවා ශක්විත රජ වෙන පින් ඇති දරුවෙක් කියලා. එතකොට මේ මෞතමියේ දරුවා බොහෝම ආදරෙන් රැක බලා ගන්නවා. සීතල වලක් කරනවා, උණුසුම් වලක් කරනවා, එවාගීම තද මෙඩිස් වලක් කරනවා, තද මේ සීතල ආහාර වලින් වළකිනවා, තද උෂ්ණ ආහාර වලින් වළකිනවා, එකපාර නැගිටින්නේ නැති වෙන ඔයගේ මව් කෙනෙකුට අවශ්‍ය උපස්ථාන සියල්ලම නිසිතයෙන් පිළිපදිනවා. ඒ නිසා මේ චක්‍රවර්ත නැදෙන්නේ දරුවා සුවසේ මව කුසේ වැල්ලා දසමාසයකින් ඉපදිලා යටි දුණු වෙලා සත්‍යක රජේනවා යම් දවසක. ඒ වාගේ කියලා තියෙනවා ප්‍රතිභාග නිමිත්ත ලැබුණා මේක සෙල්ලම් කරන්නේ නැතුව කඩාගෙන දාන්න නැතුව උදම් වෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. ආරක්ෂා කරගත්තොත් ඊළඟට තමයි මේ අර්පණා සමාධිය ලැබෙන්නේ. අර්පණා සමාධියේ මුලින් කිව්වා වගේ එක වරයි එක වරට ලැබෙන්නේ එක චිත්තක්ෂණයයි. අයමත් අයමත් ඒ ආනාපාන උපචාර සමාධියේ ඇති මේ ප්‍රතිදාග නිමිත් අරමුණු කරනකොට නැවත නැවත නැවත මේ ඒකාග්‍රතාව අර අරමුණේ විනිවිද ගන්නවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා Tamanda පුළුවන්කම තියෙන ඊට පස්සේ මේක අදිස්ථාන කරමින් විනාඩියක් විනාඩි 5ක් විනාඩි 10ක් කොහොම පවත්වා ගන්න. එතකොට එක පාට සිදු වෙනවා නෙමෙයි. ඒ විදිහට ප්‍රතිභාග නිමිත් අරමුණ ආවර්ජනා කරනවා ආවර්ජනා කරන මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පැයට ප්‍රථම ධානය විනාඩි දෙකක් පවතිනවා කියලා විනාඩි දෙකකට තියාගන්න. අයමත් බෙදෙනවා. අයමත් ආවර්ජන කළා ඒ විදිහටම විනාඩි පහක් තියාගන්න අදිෂ්ඨාන කරගන්න. ඔහොම ඔහොම තමයි මේක පුරුදු කරන්නේ. ඒ පුරුදු කරන තියවන දහස් වර මේක සමාධි සමාධියේ භාවිතා කරන්නට ඕනේ. ඒක වසීතා පහකින් වසී කරගන්නට ඕනේ. ආවර්ජන වසීතාව කියනවා මේ ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා කියලා ආවර්ජන කරනවා. ප්‍රතිභාග නිමිත්ත ආරමුණේ විචක්ක විචාර ප්‍රීති සුඛේ කාග්‍රතා සහිත ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා සමාපඥේ අදිෂ්ඨාන කරනවා. මේක මෙච්චර විනාඩි ගණනාවක් නොබිදී පවතිවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒක අදිෂ්ඨාන වසීතාව. ඊළඟට මේක මෙපමණ වේලාවකින් අවදි වීම වේවා කියලා නැගිටීමේ වේලාව අදිස්ථාන කරගෙන ඒකට කියන උත්සාහන කියලා. ඔය හතර ප්‍රගුණ කරගන්නවා ඉස්සර වෙලා. ආවර්ජන, සමාපජ්ජන, අදිස්ථාන, උත්සාහන. ඔය හතර හොඳට ප්‍රගුණ කරගත්යන් පස්සේ පස්වෙනි වාරයට ඒ ධානාංග සම්මර්ෂණය කරනවා. විචාරක විචාර, ප්‍රේත සුතේකාග්‍රතා කියන මේ පහ තිබුණද කියලා බලනවා. තමන්ගේ වෘද්ධි වස්තු රූපයේ ප්‍රේත යොමු කරලා මේ අරමුණට නම් වන ලද අභිනිරෝපණ ලක්ෂණ විචාරකයේ පැවතුන අරමුණේ ප්‍රතිභාග නිමිත්ත අරමුණේ අසුරවන විචාර ඒ කියන්නේ අනුමජ්ජන ලක්ෂණ විචාරයේ පැවතුනා කියලා මෙනෙහි කරනවා මේ අරමුණේ පින පිනා පැවතුනා වූ පිනා යන ප්‍රීතිය පහළ වුණා කියලා එක බලනවා මේ අරමුණේ ප්‍රීතිය වූ සාත ලක්ෂණ සුඛේ තිබුණා කියලා බලනවා මේ අරමුණෙන් ධාරිත නොයන ඇටේට ඒකාග්‍රතාව පැවතුනා කියන එක බලනවා මේ කරුණපා වෙන වෙනම භාග ඊට පස්සේ වේග වේගෙන් තුන් හතර සැරයක් බලන්නකොන විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මෙහෙම කීප සැරයක් බලනවා ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා එතකොට ආවර්ජන කීවේ ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා කියලා ආවර්ජන කරනවා මේ අසවා ධානාංග සහිත අර්පණා පහළ වේවා කියලා එතන අදිෂ්ඨාන කරනවා ඒක ආවර්ජන සමාපජ්ජනේ ඊළඟට මෙච්චර වෙලාවක් පවතිවා කියලා අදිස්ථාන කරන එක අදිස්ථාන. මෙච්චර වෙලාවකින් නැගිටින වේවා ධානයෙන් කියන එක උත්පාන. ඊළඟට ඒවා පුරුදු කරගෙන ගිහිල්ලා තමයි ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ. මේ පස් ආකාරයෙන් නැවත නැවත නැවත සමයදී සමයදී ඔය වාචිතා පහ පුරුදු කරන්නට ඕනේ. මේක එකපාරටම ඊළඟ ධානයට යන්න ගියොත් ඇද වැටෙනවා. එහෙම යන පිරිසක් නැහැ. ඊට පස්සේ ඒ ධානයේ දැන් සීවර දහස්වර ප්‍රගුණුණාට පස්සේ කැමති වෙලාවක සමාධියෙන්න පුළුවන් කැමති වෙලාවක නැගිටින්න පුළුවන් වාඩි වෙලත් පුළුවන් හිටගෙනත් පුළුවන් ඇල වෙලත් පුළුවන් ඒ තරමට මේක ප්‍රගුණ කරගන්නවා ඊට පස්සේ තමයි මේ ප්‍රථම ධානය දැන් ඇති කියන තරමට තෘප්තිමත් වුණාට පස්සේ මේ ධානය සමයදලා ධානාංග බලලා හිතෙනවා මේ විචාරක විචාර දෙක නීවරණයන් ආසන්නයි විතර්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මීට වඩා සාන්තයි. එනිසා මීළඟට විතර්ක ਵਿਚාරයෙන් තොර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයට දෙවැනි ධානයේ අර්පණාගත වේවා කියලා ප්‍රතිදාග නිමිත්ත ආවර්ජන කරනවා. ප්‍රතිභාග නිමිත්ත ආවර්ජන කරගෙන හුස්ම රැල්ල බලාගෙන ඉන්නකොට හිතාරක විචාර නොමැතිව ප්‍රීත සුඛේකාග්‍රතා සහිත ආර පළවෙනි අවස්ථාවට වඩා බොහෝම සාන්ත ධානය මට්ටමක් ඇති වෙනවා. ඒකත් අර වාගේ පස් ආකාරයෙන් නැවත නැවත සීවර දහස්වර ප්‍රගුණ කරන්නට ඕනේ. ආවර්ජන වසීතාවෙන් සතිභාග නිමිත්ත ආවර්ජන කරනවා. එවාගේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත දෙවෙනි ධානයේ අර්පණාගත වේවා කියලා සමාපඥේ අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවක් පවතිලා කියලා වේලාව අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවකින් අවදි වීම වේවා කියලා නැගිටින වේලාව අදිෂ්ඨාන කරනවා. ඒ සියල්ල පුරුදු කරලා ඊට පස්සේ ධානාංග බලනවා ප්‍රතිවීක්ෂා කරනවා. මේම සීවර දහස්වර දෙවෙනි ධානයේ ප්‍රගුණ කරගත්තන් පස්සේ අයමත් ඒක සෑහීමකටපත් උනම් පසුව ඒ කියන ප්‍රීතිය ආදීනව සලකනවා. මේ ප්‍රීතිය විතරක විචාර දෙකට සමීපයි. ප්‍රීතිය උදයඩන සුළුයි. ඒ නිසා ප්‍රීතිය නොමැති සුඛ ඒකාග්‍රතාවද කමීට වඩා සාන්තයි. ඒ නිසා විචාරක විචාර ප්‍රීති තුනෙන් තොර වූ සුඛේකාග්‍රතා සහිත මේ ධානයේ පහළ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. තුන්වෙනි ධානය. ඊට පස්සේ ආමත් ආවර්ජනාව ප්‍රතිභාග නිමිත්ත ලැබ සිටීවා කියලා වර්ජනා කරනවා. සුඛේකාග්‍රතා සහිත තුන්වෙනි ධානය අර්පණාගත වේවා කියලා සමාපජ්ජනේ අදිස්ථාන කරන මෙච්චර වේලාවකින් මෙච්චර වේලාවක් පවතිනවා කියලා වේලාව නියම කරගන්න. මෙච්චර වේලාවකින් අවදි වීම වේවා කියලා නැගිටීමේදී කරනවා. මේ විදිහට මේ හතර ප්‍රගුණ කරලා අවසානයේදී ධානාංග දෙක ප්‍රතිවේක්ෂා කරනවා. ඒකත් මේ තුන්වෙනි ධානයත් සියවර රහස්වල නියම ප්‍රගුණ කරගෙන දැන් සෑහීමකටපත් වෙනන් පස්සේ ඒ තුන්වෙනි ධානයේ සමයදලා ධානාංග දෙක බලලා සුඛ කියන එක මේ අංගයේ තියෙන ආදීනව සැලකනවා. මේ සුඛ කියන ධානාංගයේ ප්‍රීතියට ආසන්නයි. එවැගේම රාගයට ආසන්නයි. එනිසා මේ සුඛය කියන අංගය හැර උපේක්ඛා ඒකාග්‍රතා සහිත අංග දෙක සාන්ත දෙවින් උපේක්ඛා ඒකාග්‍රතා සහිත සතරෙනි ඥානි අර්පණාගත වේවා කියලා අදිස්ථාන කරගන්නවා අර විදිහට ඉස්ලා වර්ජනා කරන ප්‍රතිභාග නිමිත්ත ළඟ සිටීවා සුඛේකා උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ඥානි අර්පණාගත වේවා මෙච්චර වේලාවක් පවතිවා මෙච්චර වේලාවකින් අවදි වීම වේවා කියලා ඒක පුරුදු කරගන්නවා ඉතින් අත්ත වශයෙන් දැන් ධානලාභියාගීතේ නීවරණ එන්නේම නැති නිසා ඉතා ඉක්මනින් ඉක්මනින් මේක කරගන්න පුළුවන් වෙනවා. පළවෙනි ධානය තමයි ප්‍රමාද වෙතොත් වෙන්නේ. ඊට පස්සේ බොහොම ලේසි වෙනවා. හැබැයි මේලාව දික් කරන්න වෙනවා. සමාජ පැයකින් කරන්න බෑ. සමාජ පැය දෙකක් පමණ ඉන්න පුළුවන් වෙනවා නම් වටිනවා. පැය දෙකක් දෙකමාරක් තුනක් පමණක් ඉන්නකොට තමයි මේ අනුපිළිවෙලින් යන්න වෙලාව අපට ලැබෙන්නේ. ඊළඟට දැන් මේ චතුර්ථ ධානය ලැබෙනකොටම අර කියන ධානාංග ශක්තිමත් බව හොඳින් පිළිතියා උපේක්ෂා ඒකාග්‍රතාව සහිත ධානය ලැබුණ ඊට පස්සේ නැවත නැවත මේක සියවර දහස්වර ප්‍රගුණ කරගන්නවා ප්‍රගුණ කළා අර විදිහට පංච වසීතාවෙන් වසීබාට පමුණවා ගන්නවා දැන් යෝගාවචරය ආනාපාන ධාන හතරම ලැබුව කෙනෙක් වෙනවා. ඒ හතරෙනි ධානයේදී ඒකට කියනවා අනේ ආනන්ද සමාපatti කියලා. ওই අරූප සමාපatti හා සමානයි ආනන්ද සමාපatti වෙන්නේ මේ චතුර්ථ ඥානෙ. මොකද කාරණේ ආස්වාස ප්‍රස්වාස කියන මේ හුස්ම රැල්ලේ නවතිනවා. සමහර කෙනෙක් හිතනවා එහෙම නැවතුණා නම් කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒක බාහිර කාරණයක් නෙමෙයි ඒක ධ්‍යාන බලයක්. ධ්‍යාන බලයෙන් මේ ශරීරය පවත්වනවා. නමුත් ඒ වෙලාවේ හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම නවතිනවා. සමාත හුස්ම රැල්ලට මොකද උනේ කියලා හිතුවොත් මෙන්න හුස්ම රැල්ල මතුවෙනවා. ඒතකොට ධ්‍යානයෙන් අවදි වීම සිද්ධ වෙනවා. නැනවත් යෝගාවචරය ගැන හිතන්නේ නැහැ. හුස්ම රැල්ල ගැන හිතන්නේව නැහැ. හිතන්නේ නැති නිසා ධ්‍යානයේ වැඩි වෙලාවක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ආනාපාන ධ්‍යාන හතරේ හොඳින්ම ප්‍රගුණ කරගත්තා නම් දැන් මේ යෝගාවචරයාට අර්පණා කර්මස්ථාන ඕනම එකක් වඩන්න ශක්තිය ලැබෙනවා. ඒකයි මේ භාවනාවේ තියෙන වැදගත්කම. අනිත් භාවනාවන්ට වඩා මේ ආනාපාන සතියේ පදනම් කරගෙන ධ්‍යාන ලැබුවා නම් ඔහුගේ సంతානේ පුළුවන් කසින භාවනා කියන්නත් සම්පූර්ණ කරන්න. ඒ වගේම භ්‍රම විහාර භාවනා උපදවා ගන්න පුළුවන්. කොටින්ම කියනවා නම් අර්පණා කර්මස්ථාන 30ක් කියනවා 30ම පුරවා ගන්න පුළුවන්. ඒක අනුපිළිවෙල මෙහෙමයි. දැන් මේ ආනාපාන ධ්‍යාන හතර ලබාගත් යෝගාවචරයා අයමත් පළවෙනි ධ්‍යානෙ ඉඳලා හතර දක්වාම ගිහිල්ලා හතරවෙනි ධ්‍යානෙන් අවදි වෙලා ඒ තමන්ගේ ප්‍රතිභාග නිමිත් ආලෝකයේ තමන්ගේ රූපකායට යොමු කරනවා. තමන්ගේ ඉසකේ ක්‍රියාවට යොමු කරලා ඉසකේ තුළ තියෙන වර්ණයේ බලලා ඒක පිළිකුලට ආරවනවා. ඉස්සෙල්ලා කේසා කේසා කියලා දෙතුන් වරක් හිතලා පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා මෙනෙහි කරනකොට ඒ අරමුණේ ප්‍රථම ධානයේ පහළ වෙනවා. ඒකත් අර වගේ වශී කරගන්නවා. ඊළාට ලෝම ශරීරයේ ඇතුළම ආදී තැන්වල ලෝම ආරමුණු කරගෙන ඒ වගේම ප්‍රථම ඥානය උපදවනවා. ඊළාට නියපොතු අතේ පයේ නියපොතු බලාගෙන නියපොතු ආරමුණේද ප්‍රථම ඥානය උපදවනවා. ඊළඟට දත් ඇට 32 කෙරෙහි එක එක දත් ඇටයක් කෙරෙහි හිත යොදලා ඒකෙන් ප්‍රථම ඥානය උපදවනවා. ඊළඟට දෙපතලේ පටන් හිත මුදුන දක්වා ශරීරයේ තියෙන සම කොටස් කොටස් වශයෙන් බලමින් ඒ සචෝ අරමුණේ ප්‍රථම ඥාන උපදවනවා. මේමනේ සත්‍ය පංචේ කර්මස්ථානෙන් පහම හෝ එහෙම නැත්නම් කැමතිනම් 32ම හෝ අරමුණු කරගෙන වෙන වෙනම ඥාන 32ක් උපදවනවා ප්‍රථම ඥාන. දැන් යෝගාවචරයා මේ සතර කමතහන් සම්පූර්ණ කරන්නයි ඔය පියනගන්නේ. ඉතින් ඉතින් මේ සවිඥානික රූපකයෙහි අසුබේ හොඳින් දැකගත්තා ධානය බාටමපත් වුණා. ඊළඟට පදන්න තේනා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා හතර ඒ සඳහා ඉශාල ආලෝකයක් ඕනේ ඒ ආලෝකේ නැත්නම් ඈත ඈත තියෙන තත්ත්ව කොටාසෝට මෛත්‍රී ධ්‍යාන උපදවන්න බෑ ඒ නිසා මුලින්ම කරනවා ආලෝකයක් සඳහා මේ ශරීරය තුල තියෙන අට්ටි කොට්ටාසේහි ඕදාත සතිනේ උපදවා ගන්නවා. අපේ ශරීරයේ ඇටකටු තියෙන ඔක්කොම 300ක්. එයින් ලොකුම කොටස තමයි හිස් කබල. මේ ඉස්කබල අපි ඉතින් ගන්නවා ප්‍රතිභාග නිමිත්තාලෝක යොමු කරලා. කියම් දෙකමාරක් ඉදිරියෙන් ඒක හිතින් තියා ගන්නවා. ඊළඟට ඒකේ ඕදාත ඕදාත ඕදාත කියන වචනෙන් පරිකර්ම කරලා තවත් පණ ඇති අයගේ හෝ පණ නැති සෝම්ගින් වල දාපු මෘත ශරීරවල හෝ ඉස්කබල් ඉතින් ගන්නවා. හත අටක් 10ක් 12ක්. ඒ වගේම මේ ඉස්කබල් කියලා හිතන්නේ නැතුව සුදු පාට අරමුණු කරගෙන ඕදාත ඕදාත වඩනවා. ඒ වඩනකොට දැන් යෝගාවචරයාගේ නීවරණ යටපත්යේ තියෙන බැවින් එහිදී උග්ගා නිමිති ප්‍රතිභාග නිමිති වාවා උපදවා ගන්න සමත් වෙනවා. ඒ ප්‍රතිභාග නිමිතියට පස්සේ වාදෙනවා. ඒ කියන්නේ ඔඩයාට සරත අඟල දෙක, බඹේ දෙක, යොදුන දෙක ඕම ඈතට ඈතට ඔඩයාට සල්ස වර්ණ වර්ණ එක සක්වලක්, සක්වල 10ක්, සක්වල 10000ක්, සක්වල කෝටි ලක්ෂයක් අනන්ත සක්වල දක්වා ඔඩයාට සල්සමේ ආලෝකයේ විහිදුවනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත විහිදුවලා ඒකේ මැද්ද හිතේ තියාගෙන අර වාගේම ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා අදිස්ථාන කොට ප්‍රථම ඥානෙ සමාදිනවා ඒක වාසී කරගෙන දෙවෙනි ඥානයට යන ඕමෝම ඥාන හතරට අනුපිළිවෙලින්ම යනවා මුලින් කියලා හැටියට දැන් මේ යෝගාවචරයා මේ හිතේ ඕදාසකචන චතුර්ථ ඥානෙ ලැබුණාට පස්සේ ඒ සමාධි ආලෝකේ බොහොම සාන්තයි බොහොම ප්‍රබෝෂණයි බොහොම ආලෝක සම්පන්නයි ඒ ආලෝකයේ නීදුල තමයි දැන් මෛත්‍රී ඥානෙට හැරෙන්නේ ඉස්සලා තමන්න තමන් මෙත් කරගන්නවා පද හතරක් අතුරෙන් එකක් ගන්නවා මම වෛර නොවමි වෛර නොවමි වෛර නොවමි කියන වචනේ ඊළඟට තමන්ගේ මව්පියෝ ජීවත් වෙනවා නම් තමන්ගේ ගුරුවරු, කල්යාණ මිත්‍රෝ ජීවත් වෙනවා නම් මේ වඩාත්ම උපකාර කළ ඒ ජීවත් වෙන්නේ කල්යාණ මිත්‍රයා තමන් ඉදිරියේ බඹයක් තරම් සමීප කර ගන්නවා හිතින්. ඉතින් සමීප කරගෙන එතුමාට මෛත්‍රී වඩන එක වචනයකින් මේ මාගේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මේකම සියවර දහස් වර කීකියා හිතින් ඉන්නකොට ඒ අරමුණ තමන්ගේ මනසට නැවී පෙනෙනවා. ඒ අරමුණේදී ප්‍රථම ඥාන උපදිනවා. ඒක වාසී කරගෙන ඊළඟට මේ මාචිනේම වෛර නොවේවා කියන වචනේ භාවිතා කරමින් දෙවෙනි ඥානයට තුන්වෙනි ඥානයටපත් වෙනවා. ඊළඟට තරහ නොවේවා කියන වචනෙන් ඥාන තුනක් උපදවනවා. ඊළඟට නිදුක් නිරෝගී වේවා කියන වචනෙන් ඥාන තුනක් උපදවනවා. ඊළඟට සුවප්‍රත්‍යවා කියන සිතින් ධාන තුනක් උපදවනවා. මේන එක පුජ්‍යලේ කර්මණු කරගෙන ධාන වාර 12ක් උපදවා ගන්නා පද අතර අනුව තවත් කල්යාණ මිත්‍රයෙක් ගන්නවා. තවත් කල්යාණ මිත්‍රයෙන් එන 10 දෙනෙක් විතර ගන්නවා වෙන වෙනම. වෙන වෙන මේ අත්යන් මෛත්‍රියේ වඩලා ඒ 10 දෙනාම එක්කාසු කරලා එකට මෛත්‍රී ධාන 12ක් වඩනවා. ඊළඟට තමන්ගේ මධ්‍යස්ථ කෙනෙක් ගන්නවා. ඊළඟට මධ්‍යස්ථ එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් ආදි වශයෙන් ගන්නවා. ඊළඟට ඒ ඇත්තන්වත් අර වාගේ එක්කෙනෙකුට ධ්‍යාන 12කින් උපදවලා සියලු දෙනා එක්කාසු කරලා ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟට තමන්ගේ සතුරෙක් ඉන්නවනම් සතුරා ඉස්සරහට ගන්නවා. ඕටත් ඒ වාගේ ධ්‍යාන 12ක් වඩනවා. ඒ වගේ සතුරු එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් ආදිවත් කරන වඩනවා. දැන් සීමා සම්වේද කලෙන් පස්සේ තමන් ඉන්නේ gedara hari ආවාසය hari එයින් සීල සත්‍යයන් ධ්‍යාන 12ක් වඩනවා. තමන් ඉන්න ගමේ, තමන් ඉන්න නගරේ, Taman ඉන්න රටේ හැබැයි ඒ වඩන්න වඩන්න හිත ඉහළට යනවා. ඊළඟට ගින් ඉහළ ඉඳලා බලන ඉන්න හැටියට මේක වඩන්න පුළුවන් වෙන්නේ. ගුවන් යානය කියන්නේ කෙනෙකු ගුවන් යානෙදෙන පින්තූර ගන්නවා වගේ තමයි මේ සත්ව කොටස් අරමුකල හැකවන්නේ. ඊළඟට මේ සක්වලට වඩෙනවා. සක්වලට වඩනකොට බවාග්‍රේ දක්වා හිත ඉහළට අරගෙන මේ සක්වල දිහා බලාගෙන ඉන්න අතිශය භූමියක තවනේ සත්‍යයන් අර වගේ මෛත්‍රී ධ්‍යාන 12 12 වඩනවා. ඊළඟට නැගෙනෙන දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව, අනු දිශා අතරේ අට දිශා උඩ දිශා කියන දස දිශාටම වඩනවා. සැබවින් මේ දිශා එකක් එකක් ගානේ සත්ත්ව කොටාස 12 12 තියෙනවායි 12 12 කියන සත්ත්ව කොටාස එක එක සත්ත්ව කොටාසයට ධ්‍යාන 12 බැගින් වඩනවා. ඔබ වැඩි මේ 480ක් ධ්‍යාන වැඩෙනවා. දිශා වශයෙන් පමණක්. ඊළඟට අනෝදිසෝ වශයෙන් දිසා වශයෙන් නොසිතා තවත් වැඩෙනවා මේ 48ක් එතකොට ඔක්කොම 528ක් වැඩි ධ්‍යාන 528ක්ම මෛත්‍රී ධ්‍යාන ඇත්තේට වඩා ගන්න යෝගාචන පුදුම විදී මානසික සුවයක් විඳිනවා ඊළඟට කරුණා ධ්‍යාන දොම් 132ක් වඩනවා මුදිතා ධ්‍යාන 132ක් වඩනවා උපේක්ෂා ධ්‍යාන 132ක් වඩනවා දැන් සතර කමතාන් වලින් මෛත්‍රී භාවනා මුල් කොට ඇති බ්‍රහ්ම විහාර සම්පූර්ණ කළා. ඊළඟට බුදුගුණ භාවනාවට හැරෙනවා. බුදුගුණ භාවනාවෙන් ගුණ නාමයට උපචාර සමාධි නාමයක් උපදවනවා. ඊළඟට හැරෙනවා අවිඥානික දසාසුබේත උද්ධමාත කෙදිමේගේ මල සිරුණක් හිතින් මවාගෙන ප්‍රථම ඥානෙ උපදවනවා ඔය වගේ විනීලක විපුබ්බක විච්ඡිද්දක වික්ඛායකත විච්ඡිද්දක රතේච්ඡිද්දක ලෝහිතක පුලව කාටික කියන අසුබ 10ට වෙනෙමනම එක එක ඥාන උපදවනවා ප්‍රථම ඥාන ඔය පිළිකුල් ආරමුණේ ප්‍රථම ඥානයට වඩා ඥාන උපදවන්න බෑ පිළිකුල් ආරමුණේ ඥාන ප්‍රාප්ත වෙන්නේ හිතක් විචාරණයක තිබුණොත් පමණයි එනිසා නෑ ප්‍රථම ඥානෙ පමණක් අවිඥානික සවිඥානික අසුබවල ලැබෙනවා. ඊළඟට හැරෙනවා මරණ සතියෙත්. මරණ සතියේ එක එක මරණයක් ගැන හිතමින් උපචාර සමාධිය එක එක උපදවනවා. දැන් යෝගාවචරය කවදාක්වත්ම භාවනාවෙන් පහත වැටෙන්නේ භාවනාවෙන් නොමඟ යන්නේ නැහැ. දැන් කර්මස්ථාන හතර කියන්නේ මේ ආනාසක භාවනා හතර සම්පූර්ණ කරගත් කෙනෙක් වෙනවා. මුලාවන්නේ කවදාකවත්. තමා වෙන්නේ නැහැ අතරමං වෙන්නේ නැහැ ඊළඟට පුළුවන්ක තියෙනවා තමන්ගේ උපදෙස් ලබාගෙන තමන්ගේ ශාරීරියෙන් හිසකේ සාරමුණු කරගෙන නිල කසින වඩනවා එවාදීම පිත අරමුණු කරගෙන පීත කසින වඩනවා ලේ අරමුණු කර කසින වඩනවා හැබැයි ඔය ශාරීරික අවයව වලින් පමණක් ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ තමන් හිසකේ සාරමුණු කරනවා නම් ඒවා ඉස්සරහට රියන් දෙකමාරක් ඉස්සරහින් හිතේ මවාගෙන ඊට තර්කයේ තවත් කීපදිනෝගේ හිසකේස් ගන්න ඕනේ හිතින්. ඒ හිතේ අරගෙන තමයි නීලන් නීලන් කියලා වඩලා නීල කසන ධ්‍යාන උපදවන්නේ. හිතත් එහෙමයි, ලේත් එහෙමයි. ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශ කියන මේ කසින හැව ගන්න නැහෙන් දකින්නට ඕනේ. ඒවා ඉතින් උපදවාගෙන කරන්න පුළුවන් කමක් නැහැ. පොළවේ තනක් වෙන් කරගෙන රවමක් ඇඳගෙන ඒකෙන් පඨවි කසින ධ්‍යාන උපදවනවා. සතර දේශනක් ත්‍යාගන ආපෝ කසන ධාන උපදවනවා. එවාගෙන ජිනිසලක් බලාගෙන පහන් දැල්ලක් බලාගෙන තේජෝ කසින ධාන උපදවනවා. එවාගෙම පහන් එළියක් බලාගෙන ආලෝක කසිනේ වඩනවා. එවාගෙම අහසේ සෙලවෙන ගහක ගහක මුඳුනක් හෝ කොඩියක් හෝ දිහා බලාගෙන වායෝ කසින වඩනවා. එවාගෙම ගෙදර මේ වහලෙන් හරි තනිසින් සිගරටෙන් අහස පේනවා බලාගෙන ආකාශ කසිනේ වඩනවා. ඒකේන රූපාචර ධාන හතර හතර කසන 10ම උපදවා ගන්න සමර්ථ වෙනවා යෝගාචරය දැන් හරියට ධාන ක්‍රීඩකෙක් වාගේ. හැබැයි හරියට උපදෙස් ලැබෙන්න ඕනේ ගුරුවරයාගෙන්. ඊට පස්සේ තමයි අරූප ධාන වලට හැරෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්ත දැන් අපි හිතමු ආපු ඕදාස කසනින් ලබාගත් චතුර්ථ ධානයේ සමයදී ඉන් නැගිටිනවා. ඉන් නැගිටලා මේ ඔඩයාට සරස අනන්ත ලෝක ධාතුවට නිදෙව එම ඕදාත සසින ආලෝකයේ ඕදාත කියන සංඥාව අත්තර දමා මේ රූපකයේ ආදීනව සැලකලා මේ රූපකයට බොහෝ ලෙඩ රෝග හැදෙනවා අවියෝධ වදිනවා එවාගේම ජරා රෝග මරණයන් ප්‍රත්‍යීම සිද්ධ වෙනවා මේ රූප කාලය ඇති අරූප සමාපත්තියේ සාන්තය ප්‍රණීතයි කියලා මෙනෙහි කරන අර ඕදාත කසින ප්‍රතිභාග නිමිත්තේ අනන්ත ආකාශයේ හැටියට මෙනෙහි කරනවා ආකාශෝ ආකාශෝ ආකාශෝ කියලා කීප විටක් හිතින් හිතලා අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා මෙනෙහි කරමින් යනකොට අර වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි ඥාන නැතිව උපේක්ෂා ඒකාංගතා සහිත අර්පණාවක් පහළ වෙනවා ඒ අර්පණාව අහසාරමුණු කරගත්ත බැවින් ආකාසානංචා යතන කියන අරූප සමාපත්තිය වෙනවා ඒක වෙන කර්මස්ථානකින් ලැබෙන්නේ මේ කසින නමයකින් පමණයි ලැබෙන්නේ. සමහර කෙනෙක් කාණපාසතියෙන් අරූප සමාපatti ලැබුණා කියලා හිතන ඒක කවදාකවත් සිදු වෙන දෙයක්. ඒ ලැබෙන්නේ කසින භාවනා 10න් 9කින් පමණයි. ওই විදිහට ආකාසානංචාති උපදවාගත් කෙනෙකු ඊළඟට එහි ආදීනව සලකලා විඥානංචාති උපදවනවා. විඥානං ඡාතනේ ප්‍රගුණ කරගෙන ආකින්චඤ්ඤාතනේ උපදවන ආකින්චඤ්ඤාතනේ උපදවාගත් කෙනෙක් නේව සංඥානා සංඥාතනේ කියනවා මේ අනුපිළිවෙලින් යන හැටි සවිස්තරව මෙතෙන්දී අපි කාරණාවකින් ඉදිරිපත් නොකරන්නේ කාලය දැන් කැටි වෙගෙන යන නිසායි ඊළඟට අපි සලකා ගමු ඔය වගේම නිල කසිනෙන් පීත කසිනෙන් ලෝහිත කසිනෙන් කපේ කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින ආලෝක කසින කියන මේ කසින සියල්ලෙන්ම පුළුවනි ඒවා කසින ප්‍රතිභාග නිමිත් අරමුණේ චතුර්ථ ඥාන සමයදිලා ප්‍රතිභාග නිමිත් අරමුණ ආකාශ වශයෙන් අදිස්ථාන කරලා ආකාසානංචාතනියට තිඤ්ඤාට ඉතිරි ධානයන්ටත්පත් වෙන්න පුළුවන් ආකාශ කසිනෙන් පුළුවන් කමක් නැහැ මේ අරූප සමාප්‍රත්‍ය උපදවන්න මොකද ආකාශ කසිනේ ප්‍රතිභාග නිමිත්තේ අනන්ත ආකාශ වශයෙන් හරවන්න බැරි නිසායි දැන් දැන් යෝගාවචරයා ධ්‍යාන ලැබිය යුතු කර්මස්ථාන තියෙම සම්පූර්ණ කරගත් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ කායගත සතිය සම්පූර්ණයි ආනාපාන සතිය සම්පූර්ණයි අනුස්සති භාවනා 10න් දෙක. ඊළඟට බ්‍රහ්මයාන අතලත් සම්පූර්ණයි. ඊළඟට කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ අරූප ධ්‍යාන සියල්ල සම්පූර්ණයි. මේක තමයි විදර්ශනාට යොමු වෙන්නේ උපරිම තැන. මේ ස්ථානයේ පත් වුණා නම් අෂ්ඨ සමාප්‍රත්‍ය ලාභී වුණා නම් යෝගාවචයාගේ ආලෝකය බොහොම තීක්ෂණයි. කිරේලියක් වගේ තමයි යෝගයේ සමාධි ආලෝකේ බොහොම තීක්ෂණයි. ඉතින් මේ ආලෝකයෙන් ඊට පස්සේ රූප විදර්ශනාට හැරෙනවා. තමන්ගේ ශරීරයට යොමු කරන මේ ආලෝකය ඒක වඩාත්ම ගන්නේ ඕදාත කසින ධානාලෝකයේ හැටියටයි. ඒක බොහොම සාන්ත ආලෝකයක් නිසායි. ඊළඟට මේ රූප කයෙහි සතර ධාතුන් ලක්ෂණ 12ක් තියෙනවා. ඒ අනුව සතර ධාතුන් තෝරා ගන්නවා. මේ ශරීරේ ඊටාම සියුම් කුඩා කුඩා කොටු කොටු වශයෙන් පේන්න පටන් ගන්නවා මේ ආලෝකයට. සැබවින්ම ධ්‍යාන අරමුණේ ඉන්නකොට ධ්‍යානාලෝකය. දැන් මේ විපස්සනාට හැරෙනකොට මේකට කියන්නේ විපස්සනා ආලෝකයවත් ප්‍රඥා ආලෝකය. දැන් ප්‍රඥා ආලෝකයෙන් මේ රූපකයේ තියෙන කොටස් ඔක්කොම කලාප කලාප වශයෙන් දකින්න සමර්ථ වෙනවා. ඉතින් හෘද වස්තුවට යොමු කරලා හෘද වස්තුවේ රූප කලාප හය වෙන් කරගන්නවා. ඔය වගේ චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීවා වස්තු මේවා තියෙන රූප කලාප හය හය වෙන් කරගන්නවා. කාය වස්තුවේ රූප කලාප පහක් තියෙනවා ඒක වෙන් කරගන්නවා. ඊට පස්සේ ජඨරාග්නයේ තියෙන ජීවිත නාග රූප කලාපේ බලනවා. ඒ විදිහට ශාරීරියේ යම්තා කර්මජ රූප කලාප තියෙනවා නම් ඔක්කොම බලා ගන්නවා. ඊට පස්සේ චිත්තජ රූප කලාප අට හොයා ගන්නවා. ආහාරජ රූප කලාප, උත්ජ රූප කලාප සියල්ල දැක ගන්නවා. ආධ්‍යාත්මික සංතානයේ රූප කලාප සියල්ල බලාගෙන තමන් ඇඳගෙන පැළඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් වල රූප බලනවා. වාඩි වෙලා ඉන්න ආසනය බලනවා. ඉන්නේ පරිසරයේ ගෙවල් දොරවල් වල ගස් කොළන් වල අවිඥානික රූප දැක ගන්නවා. ඊට පස්සේ සමිඥානික සත්‍ය సంతාන තුල රූප බලා ගන්නවා. මේම ආඥාධික බාහිර වශයෙන් අධ්‍යාත්ම බහිද්දා රූප සියල්ල දැකලා ඊට පස්සේ තමා පුරුදු ධානවලට සමාදින එකින් එකට එක එක ධානෙද සමාදලා ඉන්නේ නැගිටලා ඒ ධානයේ තියෙන චිත්තචෛසික ධර්ම කියන ධානාංග සහ ඒ ධාන ධර්ම ටික වෙන් කර ගන්නවා. කොහොම සමාදිනු සීලෝම ධානයන් එකින් එකට අගේ ඉඳලා මුල දක්වාම ඒවායේ තියෙන චිත්තචෛසික ධර්මයන් බලලා ඊට පස්සේ මනෝද්වාරික කුසල චිත්ත වීති බලනවා. පංචාද්වාරික කුසල චිත්තෙහි තිබා ගන්නවා. මනෝද්වාරික අකුසල චිත්තෙහි තිබා ගන්නවා. පංචාද්වාරික අකුසල චිත්තෙහි තිබා ගන්නවා ජීවිතයේ සිදුවෙච්චි. ඒවා කොහොම දැකගත්තන් පස්සේ ආධ්‍යාත්මික නාම ධර්ම දැක්ක වෙනවා. ඊට පස්සේ බාහිර සත්ත්ව සංසාන තුලත් ඕක සංසන්දනය කොට බලනවා. එහෙම අධ්‍යාත්ම බහිද්දා නාමත් රූපත් සියල්ල දැක්කන් පස්සේ මේක සම්පින්දනය කරනවා. ඒකට කියනවා කලාප සම්වර්ධනය කියලා. එතකොට මේ අතීත අනාගත රූප කලාප වෙන් කළ නාම රූප නාම රූප පරිග්‍රහණය කරමින් ඊයේ දාසට ඇති නාම රූප බලනවා. මේන ඊයේ පෙරේදා ගියේ සතියේ ගියේ මාසයේ ගියේ වසරේ මෙහෙම ගිහිලා ගිහිලා මව කුසේ ප්‍රතිසන්දිගත දක්වාම ආලෝකයේ නීදෝලා නාම රූප පරම්පරාව පැලටි ඇති බලනවා. ඒවා දැන් නිරුද්ධයි. ඒව එකක්වත් තේන්නේ නැහැ. නමුත් නුවණින් මේව අරමුණු කරනවා. ඊළඟට ඒත අනිද්දා ලබන සතිය ලබන මාසය ආදී වශයෙන් දවසින් දවස අන්තිම උස්ම කොට දක්වාම අනාගතයේ දිහාවටත් මේ පරම්පරාව බලාගෙන යනවා නාම රූප පරම්පරාව. එම් තුන් කාලයේත බලලා ඊට පස්සේ තමන් ඕදාස කසින චතුර්ථ ඥාන සමවැදින් අදිස්ථාන කරන පූර්ව භවයේ චුතිය බලනවා. පූර්ව භවයේ චුතිය වේලාවේ පැවතිච්ච නාම රූප ධර්ම බලනවා. ඊළඟ චුතියට උඩින් ලැබුණා වූ මරණාසන ජවන් වීතියේ අත්යේ අරමුණ බලනවා. ওই විදිහට పూర్ව භවයේ දේවල් බලාගෙන බලාගෙන මුල දක්වා යනවා. ඒ ආත්මේ ප්‍රතිසම්පේ දක්වා බලනවා. ඒ ආත්මේ මොනවද කරු භාවනාව කියලා සොයා විමසා බලනවා. නොබල බලයේ නොහැකි දෙයක් වෙනවා නම් අයම ධ්‍යාන සමයදීලා බලනවා. මේ විදිහට ආත්මාව හතරක් පහක් ඈතට අතීතයේ දිහා බලන යනකොට මේ මොහොතේදී තමන්ගේ సంతානයේ යම් කිසි භාවනාවක් අඩුවා නම් ඒක අරමුණු වෙනවා. අනාගතයටත් ඔය වගේ බලනවා. සමහර කෙනෙක් හිතනවා මේක මහා පුදුමයක් නේද කියලා. ඇත්ත වශයෙන්ම පුදුමයක් වෙන්න දෙයක් නැහැ මේ මනසේ දියුණුවයි. මේ දෙලේ තුන් කාලයේම තියෙන නාම රූප හරියට තේරුම්ගෙන මේවා කොහොමද ඇතුනේ නැතුනේ කොහොමද කියලා බලනවා. ඒ සඳහා පටිච්චසමුප්පාදේ ක්‍රම දෙකට අරමුණු කරනවා. පටිච්චසමුප්පාදේ අරමුණු කරගෙන යාමේදී හේතුඵල ධර්මයන් පිළිබඳව නිසක වෙනවා. ඊට පස්සේ තමයි සම්වර්තන ඥානියට හැරෙන්නේ පින්න තුනේටත් පළමුවෙන් කරනවා මේ දැක්කා වූ රූප කලාප එක එක රූපයක ලක්ෂණ රස ප්‍රත්‍යুৎකාන පදාර්ථාන සියල්ලම එකක් එකක් ගානේ සම්මර්ෂණය කරනවා චිත්තචෛතසිකයන්ගේද ලක්ෂණ රස ප්‍රත්‍යুৎකාන පදාර්ථාන කියන හතර අනුව එකක් එකක් ගානේ බලනවා මේන සියල්ල දැකීමේදී කාම ත්‍රිලක්ෂණයට හැරුණේ නැහැ මේ දැකීම දක්වා කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. සත්‍ය පරිග්‍රහ ඥානයත් උතන මෙහෙරුණා. ඊට පස්සේ තමයි චත්තාලීස ආකාර මහා විපස්සනාවට අනුව මේ නාම රූපයන් ත්‍රිලක්ෂණයට හරවනවා. එසේ ත්‍රිලක්ෂණයට හැරවීමට කියනවා සම්වර්ෂණ ඥානය කියලා. ඒ සම්වර්ෂණ ඥානය වඩාන වඩාන යනකොට උද්‍යාවේ ඥාන අවස්ථාවේදී ආලෝකය, ප්‍රීතිය, ප්‍රසබ්දී, අදිමෝක්ෂය, මනසිකාමේ සිහිය, එවාගෙම වීරිය, එවාගෙම ප්‍රඥාව මේ ආදී දේවල් පහළ වෙනවා. ඒවා ඔක්කොම ත්‍රිලක්ෂණයට හරවන එකයි යෝගාචරයට ලැබෙන උපදේශය. ඒවා ඇලෙන්නේ බැඳෙන්නේ මම සෝවාන් වුණා මම අසවා ධානය ලැබුවා මම නිවන් දැක්ක කියලා හිතන්නේ ඒවා ලැබෙනකොට. බොහෝ දෙනෙක් රැවටෙන ওই ස්ථානේ තමයි. ওই ස්ථානේ ඒ ඔක්කොම ත්‍රිලක්ෂණයට හැරවීමෙන් ඔහු නියම මාර්ගයේ තෝරාගත්තා. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඊළඟට එතෙන්දීම අරවන් ඕකෙම නවතිනවා. කසේ බුදුබා පතානාව කෙනෙක් නම් ඔතන නවතිනවා. අග්‍රස්ථාකාණීය තනතුණක් බුදු සසුනක පතානාපයත් ඔතන නවතිනවා. හැබැයි නැතුණා කියලා පිරිනවා නෙමෙයි නැවත නැවත නැවත යෙදෙමින් තමන්ගේ නුවණ දියුණු කර ගන්නවා. යම් කෙනෙකුගෙන් මේ ජීවිතයෙන් සෝවාන් ආදී මාර්ගඵල ලබන්න පතාගෙන ආපු කෙනෙක් නම් ඊට සුදුසු බෝධිපාක් ධර්මයන් පිළිපොන් වේ තිබුණා නම් එතෙන්දී තමන්ගේ సంతානයේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, එවාගේ බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්මාන සම්‍යාප්පදාන වීරිය ඉද්ධිපාද මේවා ශක්තිමත් වෙච්ච වෙලාවේ ඔය සංකාරුපේකා ඥානයේ දැනතුරුව අනුලෝම ඥානයේ පහළ වෙනවා අනුලෝම ඥානයේ කියන්නේ ඇත්තට මාර්ග චිත්ත වියතියේ මුල් අවස්ථාවයි මාර්ග චිත්තයේ පහළ වෙනකොට මනෝද්වාරා වර්ජන කියන ක්‍රියාගිතට අනුතුරු පරිකාරම උපචාර අනුලෝම කියලා සිත් තුනක් පහළ වෙනවා. ඒ සිත් තුනේ තියෙන ඥාණයට තමයි අනුලෝම ශාන්තිය කියලා කියන්නේ එවාගෙම සත්‍යානුලෝමික ඥානය කියන්නේ. ඔය සිත් තුනෙන් තමයි අන්තිම විපස්සනාව කරන්නේ. ඔය සිත් තුනේදී තමන්ගේ හිතේ සද්ධා ඉන්ද්‍රිය නම් වැඩියෙන් මුහුකුරවා ගින් තියෙන්නේ සංස්කාරයක් නාමයක් හෝ රූපයක් හෝ සංස්කාරයක් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා වැටහෙනවා. තමන්ගේ තේ සමාධි ඉන්ද්‍රිය වැඩි නම් එතෙන්දී සංස්කාර දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි කියලා වැටෙනවා. තමන්ගේ තේ ප්‍රඥාව නම් වැඩියෙන් වැඩිලා තිබුණ වැඩිලා තිබුණේ එතන අනත්තයි අනත්තයි කියන මේ මානසිකාරය ඇති වෙනවා. ඊළඟට බෝධ බෝ කියලා හිතක් පහළ වෙන එක විදර්ශනා හිතක් නෙමෙයි. මෙතන ඥානයේද කියනවා මාර්ගඥානයේද පළමුවෙන් ඇතෙන ආවර්ජනාහිත සමානයි කියලා. ඒ කියන්නේ නිවන අරමුණු කරනවා. නිවන අරමුණු කරගත කෙලෙස් නසුවා නෙමෙයි. නමුත් එතෙන්දී ගෝත්‍ර දෝෂිතට අනතුරුව සෝවාන් මාර්ග චිත පහළ වෙනවා. ඒ සෝවාන් මාර්ග චිතයේදී මාර්ගාංග අටම එකවර පායෝත බල මුලක් වාගේ එකතු වෙනවා. ඊට ඉස්සර මේ විපස්සනා සමථ විපස්සනා අවස්ථාවන්හිදී මාර්ගාංග වැඩුණේ වෙන වෙනමයි. සීලය රැකෙනකොට පමණක් සීලය අරමුණු කරගෙන මාර්ගාංග හයක් වැඩුණා. වෙන වෙන දාන ආදී කුසල් කරනකොට ස්වාමීන් භාවනා කුසල් කරනකොට නුවණින් යුතුය නම් එතෙන්දී මාර්ගාංග පහක් පමණක් වැඩෙනවා. එවැගේම නුවණින් තොරව යම් කිසි කුසලයක් කරනකොට මාර්ගාංග හතරක් වැඩෙනවා. දැන් අපි මේ කරන සෑම කුසලයකදීම ඔය මාර්ගාංග තමයි හිතේ වැඩෙන්නේ බෝධිපාක් ධර්මයන් සහිතවම. එතකොට මේ මාර්ගාංග ධර්ම අපි මේ කරන නමෝ තස්සේකේවත් මාර්ගාංග වැඩෙනවා. සාදු කේවත් මාර්ගාංග වැඩෙනවා. බුද්ධ පූජාවක් පානක් දැල්වා සෝන දැල්වත් අපි සීනුවණින් කරනකොට කුසල සිතේ මාර්ගාංග වැඩෙනවා. කවරෝ කාමාචර කුසලයක් හෝ උපදවන වෙලාවේදී තමන්ගේ සිතේ වැදෙන්නේ පූර්ව භාග වශයෙන් ওই බාහිර ධර්ම ඒ මාර්ගාංග ධර්ම වෙන වෙනම වැඩෙනවා මිසක් එකතු වෙන්නේ කවදාක්වත් මේ ලෞකික කුසල චිතයක. ඕවා එකතු වෙලා අට දෙනාම හරියට බල සම්පන්න සංග්‍රාම සූර වීර යෝධ පිරිසක් එකතුනා වාගේ මාර්ග චිතේ තමයි එකමුතු වෙන්නේ. එකමුතු වෙලා මේ මාර්ගාංග වලින් කරන වැඩ එක වරටම සිද්ධ කරනවා. ඒ පළමුවෙන් කරන්නේ නිර්වාණ ධාතු අරමුණු කිරීමයි. ඊළඟට මේ නිරෝධ සත්‍ය අරමුණු කරනකොටම දුක්ඛ සත්‍ය අරමුණු කළා වෙනවා සමුදය සත්‍ය ප්‍රහාණය කළා වෙනවා මාර්ග සත්‍ය සම්පූර්ණයෙන් වැදුවා වෙනවා ඒ කියන්නේ සතර ආකාර ආදී සත්‍ය හතරනේ අසදෙන විදිහෙන් අරමුණු කරගනු ලැබෙනවා තුනක් මාරමුණු කරන්නේ කෘත්‍යාව සාමයේ වශයෙන් එකක් මාරමුණු කරනවා ප්‍රත්‍යක්ෂ වශයෙන් නිරෝධ සත්‍යය එතකොට මාර්ග චිත්තක්ෂණේ එකයි මාර්ග චිත්තක්ෂණයේ චිත්තචෛතසික ධර්ම උපරිම ගාන 37ක් පාළ වෙනවා. එයින් 8 දෙනෙක් තමයි මාර්ගාංග වෙන්නේ. ඊළඟට ඊළඟ චිත්තය ඵල චිත්තේ බාටපත් වෙනවා. සමහර කෙනෙක් හිතනවා මාර්ගය ලැබලා මාස ගණන් අවුරුදු ගණන් ගිහිලා ඵලය ලැබෙන්නේ කවදාකවත් ඒ නෙවෙන්නේ නැහැ. මාර්ගයේ තනතුරුම ඵලය ලැබෙනවා. දැන් පරිකාර්ම උපචාර අනුලෝම ගෝත්‍රම කියලා ලැබුණු අතර කාමාචර ජවන්සිත හතරක්. පස්වෙනි එක ලෝකෝත්තර මාර්ග ජවන්සිතයි. හයවෙනි එකයි හත්වෙනි එකයි ලෝකෝත්තර ඵල සිද්දකයි. සෝවාන් මාර්ගයේ තනතුරු සෝවාන් ඵල සිද්දකයි. ඊළඟට සිත් භවංග පාතික වෙනවා. භවංග පාතික වෙච්ච ගමම කිසියම් උනන්දුවක් නැතුවම ප්‍රත්‍යවේක්ෂා වීති අනිවාර්යෙන් පහළ වෙනවා. ඒක මාර්ග නියමයේ සිද්ධ වෙන්නේ. ඒ අවස්ථාවේදී තමා ලබාගත් මාර්ගය අසවල් මාර්ගයයි කියලා මාර්ග චිත්ත වේතිය ප්‍රත්‍යවේක්ෂා කරන චිත්ත වේති තේරියක් යනවා. ඊළඟට ඵලයේදී එකන චිත්ත වේති තේරියක් යනවා. ඊළඟට තමන් අරමුණු කළ නිර්වාණය අරමුණු කරමින් චිත්ත වේති තේරි පහක් යන ඔක්කොම කාමාවචර ජාවන්. කාමාචර ඥාන සංප්‍රයුක්ත ජාවං කුසල ජාවං ඊළඟට තමන් ඉරිතේ මෙච්චර කෙලෙස් නැති වුණා කියලා ප්‍රත්‍යවේක්ෂා වීති පහළ වෙනවා මෙච්චර කෙලෙස් සිතුනේ කියලා ප්‍රත්‍යවේක්ෂා වීති පහළ වෙනවා ඒ අකින් කියන දෙක ඇතම් කෙනෙකුට ලැබෙන්නේ නැහැ ඇතම් කෙනෙකුට ලැබෙනවා ඒ කියන්නේ ධර්මාඥානෙ තියෙන ඇටයක ඇත්ත වෙනවා මේ විදිහේ මාර්ග ඵල නිර්වාණ ප්‍රහේන ක්ලේශ ඉතිරි ක්ලේශ ප්‍රතිවේක්ෂා කරනකොට එන යෝගාවචරය තමන් දැනගන්නවා සැබවින්ම මම සෝවාන් මාර්ග ඵලයටපත් වුණා කියලා. ඔය අවස්ථාව මුතියෙන් කෙනෙක් සහතික දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සෝවාන් මාර්ග ඵලය ලබාගත් යෝගාවචරය හිතන අනේ සාදු සාදු මේ ගුණය අනිත් සියලු දෙනා කියලා දේවා කියලා. හැබැයි හිතෙනවා කවදාකවත් මගේ මේ ලබාගත් ගුණේ කාටවත්ම නොයඟ වේවා කියලා හිතෙනවා. කවදාකවත් කියන්නේ නැහැ මම සෝවාන් වුණා කියලා. දැන් අද කාලයේ සමහර කෙනෙක් බොහෝම ප්‍රසිද්ධව කියනවා කියනවා සෝවාන් වුණා නම් මගෙන් අහන්නයි මම සෝවාන් වෙලා කියලා. කවදාකවත් කිසිදු නොවන සිද්ධියක් ඉන්නතුනේ සෝවාන්ාමී මාර්ගඵල ලැබුව කෙනා මහා නිදානයක් රකින්නාගේ තමන්ගේ ගුණය ආරක්ෂා කරනවා කියන්නේ නෑ අඟවන්නේ නෑ එබැවින් තමන්ගේකේ බලවත් අනුකම්පාවක් ඇති වෙන හෝ මේ ලෝක සත්‍යයටද මේ සතිය ලැබේවා ලැබේවා කියලා හිතේ මෛත්‍රී කරුණ ඇති වෙනවා ඊළඟට දැන් සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ තමා පිටිරි මාර්ගඵල බණ්ඩ හේතු සම්ප්‍රාප්ත වෙනවා නම් අයමත් අර සම්මාසන ඥානයේ පටන් උද්‍යාවේ ඥානයේ පටන් විපස්සනා වඩන්න පටන් ගන්නවා. ඒ විපස්සනා ඥානුපරියෙන් වඩාන වඩාන ගිහිලා ඊළඟ මාර්ග චිත්ත වීතිය, සකදාගාය මාර්ග චිත්ත වීතිය හැටියට පහළ වෙනවා. දැනෙත තියෙන්නේ එතෙන්දී ගෝත්‍ර භූ කියන නාමයේ වෙනුවට වෝදාන කියන චිත්ත තමයි පහළ වෙන්නේ. ගෝත්‍ර භූ කියන නම ලැබෙන්නේ සෝවාන් මාර්ගයේ මුලින් හේත පමණයි. ඉන් ඉදිරියේ සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානයන්ට මුලින් ඇති වෙන සිතට කියන්නේ වෝදාන සිත කියලා. කාරිකාරම උපචාන අනුලෝම වෝදාන. ඉතින් මේ විදිහට මාර්ගඵල අනුපිළිවෙලින් යෝගාවචරය ලබනවා ප්‍රතිවේක්ෂාත් ලබමින්. එතකොට තමයි තමන් අසවල් මාර්ගඵලාභියා කියලා තමන් දැනගන්නේ. එතකොට මේ අවස්ථාවන් බොහෝම දුර්ලභ අවස්ථාවන්. ඒ දුර්ලභය කියන්නේ අද කාලයේ බොහෝ දෙනෙක් මේවා ලබා ගන්න කැටි උත්සාහවන්ත වෙනවා. නමුත් ලබා ගන්න බැරිකම තියෙන්නේ ඇත්ත වශයෙන් මම හිතනවා බුද්ධ කාලේ නම් උද්ගති ප්‍රඥා පුණ්‍යවන්තෝයි කිය බණපදයක් ඇසූ කෙනී අධිගම ලබනවා. ඒකාන්තිකත් තාක්ෂ්‍ය උක්නේ උත්තමයෝ හිතිය. බණ විස්තර කරනකොට මඟඵල නිවන් ලබනවා. මෙයේ පුජ්‍යයෝ හිතිය. ඒ ඇත්තෝ බණ අහලා සිල් දැකලා භාවනා වදලා ඒ ජීවිතයේ අධිගම ලබනවා. දැන් අද කාලේ උද්ගති තාක්ෂ්‍යෝ බොහොම දුර්ලභයි. විපංචිතඥයෝ දුර්ලභයි. හැබැයි නෙය්‍ය පොඩ්ඩලෝ ඉන්න පුළුවන්. නෙය්‍ය කියලා කියන්නේ බණ අසලා කියලා කළා භාවනා අනුපිළිවෙලින් වඩලා අධිකම ලබන්න පුළුවනි. එසේ නමුත් තමන්ගේ බෝධිපාක් ධර්මයන් පරිපූර්ණ වෙලා තියෙන්න ඕන මේ தත්ත්වය සම්පූර්ණ වෙන්න නම්. ඒ කියන්නේ අපි හිතමු තැඹිලි ගහක් හිටේවා තැඹිලි පැලයක් හිටේවා. තැඹිලි පැලේ හිටවපු ගමන් ගෙඩි හත ගන්නෑ මල් හත ගන්නෙ නෑ. මේක අවුරුදු ගණනාවක් තිස්සේ වතුර පොර යදා ආරක්ෂා කළොත් ඒ අවුරුදු ගාන මේක මෝරලා ගහ ඇදිලා මල් පෙපෙන්න පුළුවන්, ගෙඩි හැදෙන්න පුළුවන්. නමුත් මේ මල් හට ගැන්වීම, ගෙඩි හට ගැන්වීම මේ රෝපණය කළ පුද්ගලයාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් එකම දේ තමයි මේ තැඹිලි ගහ. තැඹිලි ගහ තමයි වැඩිලා වැඩිලා මේ මල් හට ගන්නෙ, ගෙඩි හට ගන්නෙ. ඒ වාගේ යෝගාවචරය විසින් කළ යුතු අන්‍ය අර පැමිණි ගහක් රෝපණය කළ අදා වඩා ආරක්ෂා කරන කුජලයා වගේ තමන්ගේ సంతානෙහි මේ බෝධිපාක් ධර්මයන් දිනු තුන කර ගැනීමයි බෝධිපාක් ධර්මයන් දිනු කරගත්තා නම් ඒ තනත්තාට තමයි අන්දාසක මේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලෝකෝත්තර අමාමහ නිවන සාක්ෂාත් වෙන්නේ අපට ඕනකම තියෙන්නේ මේ අර මල් පලකට ගන්වන්න අපට බැරුවා වගේ සෝවාන් මාර්ගඵල අපට උපදවන්න බෑ. අපට පුළුවන්කම තියෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබෙන වීතියේ ගමන් කිරීම පමණයි. එනිසා මේ බෞද්ධ යෝගාවචරයන් විසින් දීපේදී හැමදෙනා විසින් අදිෂ්ඨාන කරගන්නට ඕනේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ සත්‍තිස් බෝධිපාක් ධර්මයන් පුරලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා දසපාරමී සම්පූර්ණ කරලා අනුපිළිවෙලින් මේ සතර මඟ ඵල නිවන් සුව සාක්ෂාත් කළා. මටත් මගේ මේ ප්‍රතිපත්ති මාර්ගයේ නිවැරදි බැවින් නෛර්යානික බැවින් කවදා හරි මේ ප්‍රතිඵල ලැබෙනවා ලැබෙනවාමයි කියන ස්ථීර විශ්වාසය ඇතිව ප්‍රතිපත්ති පූර්ණේ කිරීමයි අපට තියෙන්නේ. එනිසා දැන් අපි අනුව සලකා සැනසෙන්නට ඕනේ. දැන් අපි මේ උදාර සීලයක පිළිපියාද දවසේ එවාගේම උදේ පටන් මේ වෙනතුරු කෙලෙස් හිතක් පහළ වෙන්නේ නොදී හිත ආරක්ෂා කරගනිමින් පිළිවෙත්වල යෙදුණ මේ හැම ක්‍රියාවක් වචනයක් සිටිල්ලක් පාසාම අපේ සංසාන තුළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා එවැගේම අපි හැම විටම අදිස්ථාන කරන් โด න අපට හැට පේන පේන හැම අරුමුණේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටි කුසාසිත පහළ වේවා අපට කනට ඇහෙන හැම අරමුණකදීම ආර්ය සත්‍යක මාර්ගයේ වැඩනසේ කුසල් සිත් පහළ වේවා. ගඳසෝන දැනෙන වාරයක් ගානේ අපට ආර්ය සත්‍යක මාර්ගයේ වැඩෙන කුසල් සිත් පහළ වේවා. දිවට රස දැන හැම වාරයක් ගානේ අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන කුසල්සිත පහළ වේවා. කාට සැප දුක් වශයෙන් ලැබෙන හැම ස්පර්ශයකදීම අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන කුසල්සිත පහළ වේවා. හිතර ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන කුසල්සිත පහළ වේවා කියලා දොරටු අයින් අපි අදිස්ථාන කරගන්නට ඕනේ. එසේ අදිස්ථාන කරගෙන අපේ තමන පියවරක් ගානේම කල්ප කෝටි ගණන් සංසාරයේ කෙටි කරගෙන කෙටි කරගෙන ගිහිල්ලා කවදාහරි අපේ බෝධිපාක්ෂික ධර්මයන් මොකුරුවා ධානං එදාට බණපදය කසූ කෙනියෝ භාවනාවකට හිත යෙදූ කෙනියෝ අනුපිළියෙන් ධාන සමාධි සමාපatti අධිත්‍යා බල පිළිවෙලෙන් දිනු වෙලා විපස්සනා ඥාන වඩාගෙන ගිහිල්ලා බුදුපතේ බුදුනාගාතන් වහන්සේ අවබෝධ කොට වදාළේ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගී චතුරාරි සත්‍ය අවබෝධයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල අනුක්‍රමයෙන් අසංකත දාතු සංඛ්‍යාතේ අමා මහ නිවන් සුව සාක්ෂාත් වෙනවා ඒකාන්තයි කියන විශ්වාසයෙන් අපි පිළිවෙත් කරමු දැන් අද මේ 16 පුරා ගන්නාලද උදාර කුසල සම්භාර ධර්මයේ ගෞතම සම්බුද්ධ ශාසනය අරුදු 5000කට වැඩි කලක් නිර්මලව පැවැත්මට හේතු වේවා සුකේතල සික්ඛාකාමී ශාසන භාරී ධාරී සංඝ පිතෘන් වහන්සේලා සහිත බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු ශාසන ආරක්ෂා කරමින් සදාම්මා ලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගත් කුසලයේ හේතු වේවා නමින් පරිලෝකීය ඥාතීන් ආරක්ෂක දෙවියන් හිතා හිතෙනදා සෑම සත්නත මේ කුසලයේ අමා මහ නිවන් සුව පිණිස වේවා තම තමන්වත් මෙලව ජාගෙන පරිලව ජාගෙන සතර ජාගෙන කෙලෙසොන් ජාගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමේ සනසේ වදාළේ අජරාමර සාන්තාමාම නිවන් සුව පිණිස මේ කාන්තෙන් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි